තෙරුවන් සරණයි. බීජ සූත්‍රය. මජ්ජිම පඤ්ඤාසකේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක 15 වෙනි කොටසේ. මේ මජ්ජිම පඤ්ඤාසකේ උපාදානස්කන්ධයේ හැදෙන ආකාරය මනාකොට පැහැදිලි කරලා තියෙනවා. මේ සූත්‍ර දකින්න ලැබෙනවා හැම හැම මාතෘකාවක් මේ යටතේ සූත්‍ර කීපයක් කොහොමත් පෙළගස්සලා තිබෙනවා. මෙතනදී මේ මේ ත්‍රිපිටකේ පරිහරණය කරනවා නම් කෙනෙක් ඇත්තටම මනාකොට මේ ධර්මය අවබෝධ වෙනවා. හැබැයි ප්‍රායෝගිකව ඒකේන එක දැනුමකට යනවා නම් ඒකේනාට මේ තමාගේ සිත මිදෙන ප්‍රායෝගික පැත්තට ගලප ගන්න බැරි නම් ඒක හුදෙක් කියවීමක් පමණක් වෙනවා. ඉතින් අපි මේ කතා කරන මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සූත්‍ර 10ක් දේශනා කරලා තියෙනවා. එකේ උපය තමයි උපාදාන ස්කන්ධේ තමයි ගොඩක් මේ උපය වර්ගයේ ඔබට දකින්න ලැබෙන්නේ උපේ සූත්‍රය, බීජ සූත්‍රය, උදාන සූත්‍රය, උපාදාන පරිවර්තක සූත්‍රය. සත්තට්ඨාන සූත්‍රය, සම්බුද්ධ සූත්‍රය, පංචවග්ගයේ මහාලි සූත්‍රය, ආදිත්‍ය සූත්‍රය, නිරුත්තිපත සූත්‍රය. දැන් මේකේ මෙහෙම කිව්වට මේකේ තියෙන වටිනාකම අපිට මෙහෙම කිව්වට දැනෙන්නේ නැහැ. අපි මේක හොඳින් පැහැදිලි කරගන්න ඕනි. මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ පෙන්වන මේ උපේවග්ගයේ තියෙනවා පැහැදිලි කිරීම ඉතාම වැදගත් වෙනවා බුදුන් වහන්සේ ඉදිරිපත් කරන කාරණා. අපි සාමාන්‍ය ඕනම කෙනෙකුට තේරෙන විදිහට මෙතන මේ ධර්මයේ සඳහන් වෙන කාරණා දකින්න ධම්ම චක්කුසේ ඇතරම ධම්මට්ටි ඥානෙ තියෙනවා කෙනෙකුට ධර්මයේ මනාකොට අවබෝධ වුණු කෙනෙකුට මෙන්න මේ සත්‍ය දකින්න පුළුවන් මේ එක සූත්‍රයකින් උනත් නිවන් මඟ දකින්න පුළුවන් කමක් තියෙනවා දැන් බීජ සූත්‍රය කිව්වහම ගොඩක් දෙනෙක් හිතන්නේ එහෙමනම් මේ බීජය කියන්නේ ගහකට බීජයක් කියන එක. ඇත්ත. බීජය කිව්වහම නැවත උපතට හේතු වෙන කාරණයක් තියෙනවා. ඒකයි මේකේ තියෙන වැදගත්කම. මේ සත්වයාගේ කුමක්ද බීජය? මූල බීජය කුමක්ද? මෙරි මෙරි ඉපදෙන අපි කතා කරන බව කතරක් ගැන. ධර්මයේ තුල ඔබ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට සාමාන්‍ය මේ මේ ත්‍රිපිටක පරිහරණය නොකරන කෙනෙක් වුණත් ඔබට ඔබ සාමාන්‍යයෙන් හිතන දෙයක් තියෙනවා. මේ සසරක් ගැන හිතනවා. මේ සසර දුකක් ගැන කතා කරනවා. එහෙමනම් කොහොමද එහෙම කෙනෙක් මැරිලා නැවත එහෙම එහෙම අපි සසරක් ගැන කතා කරන්නේ නැවත මේ විදිහට අපි නැවත භවයක් ගැන අපි කතා කරන්නේ කොහොමද? එහෙම දෙයක් වෙන්නේ නැත්නම් නැවත උප්පත්තියක් නැත්නම් මරණින් මත්තේ ඉවර නම් අර උත්තේජයට යනවනේ. භෞතික න්‍යායකට යනවනේ. භෞතිකවාදීන් කියලා කියන්නේ මරණට පස්සේ එතනින් ඉවරයි කියන එකනේ. උත්තේජය කියන්නේත් ඒකනේ එතනින් ඉවරයි කියන එකනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම සාමාන්‍ය මුකුත් ධර්මයක් ගැන නැති වුණත් දැන් මැරෙන දැන් මැරලා එතනින් අර ඉවරයි කියලා. කතාව එතනින් ඉවරයිනේ. එහෙමනම් ඉතින් කාලා බීලා ජොලියේ ඉන්න පුළුවන් කියලා අර කවි ගොඩක් අය කියනවනේ. මරණයෙන් පස්සේ ඉවරයි කියලා මේ කාලා බීලා ඉන්න ටිකේ ජොලි ඉන්න ඕනේ කියලා සාමාන්‍ය මිනිස්සු කතා කරනවානේ එහෙම. එහෙම මිනිස්සු කතා කරන සමාජය තුළ. නමුත් ඒක පටු අදහසක්. ඔබට අහන්න ලැබෙනවා. එක එක එක එක අවස්ථාවලදී සාමාන්‍යයෙන් බොහෝ කුතුහලයක් දනවන තැන් තියෙනවා. පුංචි දරුවෝ කලින් හුරු කලින් කලින් උප්පත්තියක් ගැන කතා කරනවා පෙර මතකයක් ගැන කතා කරනවා සමහර පුංචි දරුවෝ ඇක්සිඩන්ට් වල විශේෂයෙන් හදිසි අනතුරු වල මිය ගිය අය ඒ මතකයේ ඇවිස්සලා මේ භවයේදී ඒ කලින් භවයේ භාෂාව හොඳට කතා කරනවා මේ ළඟදිත් අපි දැක්කා මේ YouTube එකේ ජාත්‍යන්තර මාධ්‍ය ඔබ දැක්කා ලංකාවේ පුංචි දරුවෙක් ඉන්දියාවේ අදට ආකාශගාමිනියක් පත් අපිට මතක හිටිට ඒක පත්මා දේවිය හරි ඒ හොඳට හින්දි කතා කරනවා හරි පුදුම හිතෙනවා ඉංග්‍රීසි හොඳට කතා කරනවා අවුරුදු සාමාන්‍යයෙන් ඒ දරුවා අවුරුදු පහක අවුරුදු පහක්වත් නැහැ දරුවාගේ ඉතින් එවැනි පුංචි දරුවෙක් කොහොමත් හින්දි කතා කරන්න චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්න ඔහුට මහා ඥානයක් තියෙනවා විශේෂයෙන්ම සත්ව ලෝකය ගැන. මේ පෙරමතකේ තමයි මේ කතා කරන්නේ. ඒ ඒ ඉදිරිපත් වෙන්නේ ඔහුගේ පෙරමතකේ. එතකොට මෙවැනි කතා වස්තු දිහා බැලුවම ඔබට හිතන්න බෑ නේද මෙතනින් මරණයන් මත්තේ මුකුත් නෑ කියන කතාවකට එන්න බෑ නේද එහෙම අවබෝධයක් නැතුව ධර්මයේ කිසිම දෙයක් නැතු සාමාන්‍ය කෙනෙක් මැරිලා නැවත උපදින්නේ නෑ කියන තැනකට ඔබට ඔබට එදිනෙදා මෙහෙම දේවල් දකින්න ඇහෙන ලැබෙනකොට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ නේද? අන්න ඒක තමයි. අපි දකින්න ඕනි තැනක් තියෙනවා. අපිට මේවා රිංගල යන්න බෑ. අපිට මේවා නොදැක්කා වගේ යන්න බෑ. අපි මේ හැම දෙයක්ම හොඳින් දකින්න ඕනි. අපිට මේක සත්‍ය මේ ලෝකේ අපි සත්‍ය අවබෝධ කරගන්නේ එහෙමනම් අපි සත්‍ය තුල සියල්ලම ඔබ දැනගෙන සිටිය යුතුයි. ඔබට සැකයක් තියෙන විදිහක් නැහැ. සත්‍ය අවබෝධුණු කෙනෙකුට මේ කිසිවක ගැන සැක සංකාවක් ඇති වෙන්න හේතු නැති වෙන්න ඕන. නැත්තම් ඔහු තුල සැකයක් තියෙනවා කියන ඔහු දන්නේ නැහැ. අන්ධෙක් වගේ. ඔහු දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා ලෝකෙ. මේක ඊටාම වැදගත් කාරණයක්. මෙන්න මේ නිසාම තමයි අපි මේ බීජ සූත්‍රය ගැන කතා කරන්න හිතුවේ. මෙන්න මේ අපට කනට ඇහෙන්න ලැබෙන මෙන්න මේ සංඥා සිද්ධාන්ත නිසා. එතකොට මේ බීජ සූත්‍රය තුල පෙන්වන කාරණා බොහොම වැදගත්. අපි ඒක පොඩ්ඩක් බලමු. මහණෙනි මේ බීජය පස් දෙනෙකි. කවර පස් දෙනෙක් යත් මූල බීජය ස්කන්ධ බීජය එළු බීජය අග්‍ර බීජය එළු කියන්නේ පුරුක් බීජය මූල බීජය ස්කන්ධ බීජය එළු බීජය අග්‍ර බීජය පස්වෙනි බීජය බීජ බීජයයි මහණෙනි මේ පංච බීජයෝ නොකඩුනාහු කුණු නොවූවාහු අවසුලඟින් නොපලහා වූ පිහිටි සාරය ඇත්තා හෝ සුඛ සහිත වූවාහ වූ වෙද්ද පිහිටන පොළොවේද නොවේනම් තෙත් කරන ජලයේද නොවේනම් මහණෙනි මේ පංච බීජය වෘද්ධියට විරුඩියට විපුලත්වයට පැමිණෙද්ද වහන්ස තෙල නොවේමයි මහණෙනි මේ පංච බීජ බීජයෝ කැඩී ගියාහු කුණු වුණාහු අවසුලඟින් පහලාහු සාරාදායි නොවූහු සුඛ සහිත නොවූහු වෙද්ද පොළවද ඇතම් ජලයේද ඇතම් අත්නම් මහණෙනි මේ පංච බීජය වෘද්ධියට විරූಢියට විපුලත්වයට පැමිණෙද්ද වහන්සතල නොවේම දැන් මේ කතා කරන කාරණා අපි ඔබට යමක් කියන්න ඕනි. බුදුන් වහන්සේ මේ විදිහට මේ බීජ ගැන කතා කරාට මේක බුදුන් වහන්සේ උපමේයක් උපමාවක් වෙන්නේ උපමේ වෙන්නේ මේ මේ සිත නැමැති බීජේ හට ගන්න හැටි. එතනට තමයි මේ කතාව ආරමුණු වෙන්නේ. ඔබට දැන් මේක ඉතිරි ටික දකින්න කොටත් ඒක තේරෙයි. මහණෙනි මේ පංච බීජය නොකඩුනා හෝ කුණු නොවුනා හෝ සාරය ගෙන දෙත් ගෙන දෙන්නා හෝ සුඛ සහිත වූවා හෝ වෙද්ද පොළවේ පොළවේද ජලයේ ඇද්ද පොළව ඇද්ද ජලයේ ඇද්ද සාරේ තියෙනවා නම් කුණු වෙලා නැත්තම් බීජේ නොකැඩුණු එකක් නම් බීජේ ජලයේ පොළවයි ජලයේ දැන් මේ සියල්ලම හොඳ නම් සුඛසහිත නම් පංච බීජය වැඩිවීමට විශේෂින් නැගීමට විපුල භාවයට පැමිණෙද්ද වහන්සේසේම එතකොට දැන් මේ සංඝයාට තමයි මේ කියන්නේ. ඉතින් සංඝයාත් එක්කනේ බුදුන් වහන්සේ ගොඩක් මේ සෑම දිනකම දිනචර්යාව අපි දකිනවා බුදුන් වහන්සේගේ දිනචර්යාව හවස්වරුවේ සංඝයා වෙනම කාලය වෙන් කළා තියෙනවා. මේ ධර්ම ශ්‍රවණයට. ඉතින් ගොඩාක් මේ සූත්‍ර පිටකවල ඒක නිසා ධර්ම සංඝයා වහන්සේලාට ඒ විදිහට දේශනා කරන ධර්ම සාකච්ඡා අපිට අහන්න ලැබෙනවා. දැන් මෙතන මේ අපි සිංහල පරිවර්තන කොටස තමයි මේ කියුවේ මේක පාළි ඒ විදිහටම තියෙනවා සඳහන් කරලා. දැන් මෙතනදී බීජයට මුකුත් වෙලා නැත්තම් පොළවක් තියෙනවා නම් ජලයක් තියෙනවා නම් මේ බීජ පැලවෙනවා කියන එක. එහෙම නැත්තම් මේ බීජේ කුණු වෙලා නම් කැඩිලා බිඳිලා නම් වතුරත් නැත්තම් පොළොවට පොළොවකුත් නැත්තම් මේ බීජේ පැලවෙන්නේ නැහැ කියන එක. මේක සාමාන්‍ය සරල සිද්ධියක් මේ කියන්නේ. දැන් අපිට වැදගත් වෙන්නේ මේ කතාව තුළ මෙතන තියෙන මේ ස්කන්ධ බීජය කියන එක. මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන්නේ. මොකට හේතුව මේ ස්කන්ධය කියනකොට අපිත් දකිනවා මේ ස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර මේ ස්කන්ධේ තමයි හේතු වෙන්නේ නැවත සත්වයා උප්පත්තේට මේකේ මේ මේ මේ බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන තැන ඊටාම ගැඹුරු කාරණයක් තියෙනවා මේ ස්කන්ධේ මේ මේ අපි දකින්නේ මේ අපේ ධර්මයේ තුල විශාල කතාවක් තියෙනවා මේ පංචස්කන්ධය ගැන අපි හිතන්නේ පංචස්කන්ධය කියලා අපි දන්නවා දහම් පාසල් පොත්වල ගොඩක් වෙලාවට පිරිවෙන්වල උගන්වන්නේ මේ ශරීරය කියලා. නමුත් මේ ධර්මයේ අපිට මේ පිටකයේ දකින්න ලැබෙන්නේ පංචස්කන්ධය කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ ස්කන්ධය. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇත්තටම මේක මනස මූලික කරගත්ත ධර්මයක්. අපි ශාරීරියේ පොළොවට පස් වුණාට අපි කතා කරන්නේ මේ සසර දුකක් ගැන. ඒතර සසර දුකක් ගැන කතා කරනවා නම් අපි ශරීරය ගැන කතා කිරීමෙන් පළක් නැහැ. අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ මනස ගැන. අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ අපේ ලෝභයේ, දේශයේ, මෝහයේ උපදින්නේ මේ චිත්තය තුළයි. එහෙනම් මේ මනෝ විඥානය ගැන, අපි මේ විඥානය ගැන, එහෙම නැත්නම් අපි මේ මනස ගැන, එහෙම නැත්නම් අපි මේ අපි මේ සිත ගැනයි කතා කරන්න වෙන්නේ. මොකද අපිට මේ සසරක් ගැන කතා කරන්න තියෙන ශරීරවලින් නෙමෙයි. මේ ශරීරය නැවත ආයි සකස් වෙන්නේ නමුත් නව නැවත අපිට කර්මය පරිසම් දෙන බවක් ඔබ දන්නවා ධර්මයේ තුළ සඳහන් වෙන නිසාම. එහෙමනම් අපි අරමුණු කරන්නේ අපි සසරෙන් මිදෙන මගක්. දුකෙන් මිදෙන මගක්. එහෙමනම් අපි දකින්න ඕනි තැන තමයි මේ ස්කන්ධේ කොහොමද සකස් වෙන්නේ. මෞකුස තුළ පුංචි දරුවෙක් අපි දන්න එතනත් අපේ බීජේ කොටනේ සලකන්නේ. අපි මේ ලෝකෙට බිහි වෙන්නේ එතන ඉන්නේ. ගහක ඇටයකින්, gediyakin අපි දන්නවා ගහක මුලින් මලක් පිපෙන්නේ. ඒ මලේ ඩිම්බ කෝෂයක් තියෙනවා. ඒ මල පරාගණයට ලක් වෙනවා. අපි දන්නවා මල පරාගණය වීම නිසා ඒ අපි දන්නවා මෙතන සිද්ධියක් වෙනවා රේණුවගෙන් මේ ඩිම්බ කෝෂයේ පරාගණයට ලක් වෙලා බීජයක් හට ගන්නවා. ඒතර මුලින් හටගන්නේ මේ ගහේ මලක්. අතර මල් පොහට්ටුවක්. ඒක නැවත මලක්. ඊට පස්සේ මල බීජයක්. ඵලයක්. ඵලය කියන්නේ ඔබ දන්න ගෙඩියක්. මේ ගහේ හටගන්න මෙන්න මේ ගෙඩිය තුල තියෙනවා බීජ. අර පරාගන නිසා ඇති වුණු ඒකේ තියෙනවා බීජ ඇට මේ ගෙඩිය වල. එතකොට ඒ බීජය කියලා අපි කතා කරන සාමාන්‍ය භාෂාවෙන් කතා කරන මෙන්න මේ මේ කොස් ගෙඩියක තියෙන කොස් ඇටේ වගේ අඹ ගෙඩියක තියෙන අඹ ඇටේ වගේ. මේක නැවත ගසක් උප්පද්දන්න හේතු වෙනවා. ඔබ දන්නවා දැන් සාමාන්‍ය කොස් ඇටයක් ගත්තම අපේ මේ ඇඟිල්ලක තරකටවත් දිග නැහැ සමහරලාට. හරි පොඩි නේද? නමුත් මේ කොස්සැටේ මෙච්චර පුංචි අඟල් දෙකක් වගේ අඟල් එකමාරක් දෙකක් මේ කොස්සැටේ පොළවට දැලා මේ පොළවේ අඩි 100ක් විතර උස කොස් ගහක් හැදෙනවා. මේක හරි පුදුම කතාවක් කියලාත් හිතෙනවා. අඩි 50 අඩි 100 වගේ දැවැන්ත වෘක්ෂ රාජයක් හැදෙන්නේ මේ පුංචි කොස් සැටෙන්. ඒ කියන්නේ මේ කොස් සැටේ තියෙනවා ලොකු කතාවක්. මේකේ තමයි මේ බූල මූල බීජේ තියෙන්නේ. ඒ කියන්නේ පොළවේ සාරය උරා ගන්න මැෂින් එකක සිද්ධියක් වෙන මේ බීජේ තියෙනවා. මේ කොස් ඇටේට වතුර වැටෙනවා නම් මේ කොස් ඇටේ පොළවක තියෙනවා නම් පසුත් තියෙනවා නම් මේ කොස් ඇටේ ඒ වතුර නිසා මේ කොස් ඇටේ බලන්න වෙනස් වෙන විපරිණාම වෙන හැටි. මේකේ මූලයක් එනවා. ඒ මූලයේ පොළව සිඳගෙන යනවා. ඒ කනිජ ලවණ උරා ගන්නවා ජලය උරා ගන්නවා ඒක ඔස්සේ පදාර්ථ හැදෙනවා නැවත සෛල හැදෙනවා සෛල හැදිලා හැදිලා හැදිලා හැදිලා අර වේය ටිකක් හුඹසක් හදනවා වගේ මේ කඳක් හැදෙනවා කොළ කොළ හැදෙනවා මුලින් බීජේ පත්‍ර දෙකක් එළියට එන්නේ නමුත් ඒක හැදිලා පත්‍ර විශාල ප්‍රමාණයක් අතු ශාකා හදමි මේ පොළොවේ සාරේ නේද මේ තනි කරම උඩට යන්නේ තනිකරම පොළොවේ සාරයේ මේ මූල පද්ධතිය එක්කලා ඒ කනිජ ලවණ ජලය මේ මේ කොහොමද මෙහෙම සිද්ධියක් වෙන්නේ? දැන් බීජයක් නැතුව කොස් ගහක් හැදෙන්නෙත් නැහැ. ඒකේ කොස් හැදෙන්නෙත් නැහැ. කොස් ඇටයක් නොවේ නම්. මේක හරි හරි වටිනා තැනක් නේද අපි කතා කරන්න ඕනේ. ඇත්තටම මේ සබහාදාමේ සංසිද්ධිය මේ ධර්මය කියන්නේ තනිකරම මේ ධර්මතාවයේ ලෝකේ තියෙන පරම සත්‍ය. ඒ ධර්මතාවය තමයි මුළු ලෝකෙම මුළු ලෝකෙම තියෙන එකම ධර්මතාවයක්. මේ වගේම න්‍යායක් තමයි අපේ මේ මෞකුස තුල පිළිසිඳ ගන්නා පුංචි කලලය තුල තියෙන්නේ. ඒකත් මේ සබහාදහමේ මේ න්‍යායමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපිට මේක අපි විද්‍යාඥයෝ අද නූතන යුගයේ ගොඩාක් සොයා ගැනීම නිසා අපිට දකින්න ලැබෙනවා ඒකසෛලික ජීවීන්, බහුසෛලික ජීවීන්, ඒකසෛලික ජීවීන්ගෙත් අපි දකිනවා මෙන්න මෙවැනිම ඔබට දකින්න ලැබෙන හොඳින් අධ්‍යයනය කරපු කෙනෙක් නම් ඒ සම්බන්ධ විෂය හදාරපු කෙනෙක් නම් මේක ටිකෙන් ටික ටිකෙන් ටික බහුසෛලික වෙලා මේ මේ මේ ඇහැට නොපෙනෙන වෛරස් බැක්ටීරියා වගේ පුංචි ජීවීන් පස්සේ පසු කාලයක මේ මේ මේ ටික ටික ටික ටික ලොකු ජීවීන් බවට පත් වෙන හැටි පරිණාමයක් පෙන්වනවා. ඒක ඇත්තටම හරි සුන්දර කතාවක්. මොකද මේ සබාදාම මේ පෘථුවියේ පෘෂ්ඨය ඇති වෙලා පෘෂ්ඨයේ ජලය ඇති වෙලා බුදුන් වහන්සේ මේ ලෝක මේ මේ මේ දේශනා කරනවා මේ මේ ලෝකේ ආරම්භය ගැන. ඒ දේශනාවල අපි දන්නවා අර ලෝක විනාශය සප්තසූරකුන් සූත්‍රය කියන වගේ මග්ගඤ්ඤ පාලන හැටිත් තියෙනවා. ඒතකොට මේ මේ ගැන විශේෂ ඔබට දකින්න ලැබෙන දේශනා තියෙනවා අපි ඉස්සරහට කතා කරමු. එතනදී ඔය බදාලතා කියන ගස් හැට ගන්න හැටි මුලින්ම අර ජලය ඇති වෙන හැටි මේ පෘථිවි පෘෂ්ඨයේ කිසිම තෙතමනයක් නැති මේ අර මේක මේක මේක අපි දන්නවා දැන් අද විද්‍යාඥයොත් කියනවා විශ්වයේ පරමාණුක පිපිරීමක් නිසා වේගයක් ඇති වෙලා ඒ වේගය තුල එන ඒ ඒ වේගයට හසු වෙලා ඒ වේගය තුල කැරකිලා දුවිල්ලක් වලාවක් ස්පටිකයක් ඝනයක් පෘථුවියක් හැදෙනවා. එතකොට විශ්වයේ අවකාශයේ තියෙනවා ඩාර්ක් මැටර්ස් කියන මේ අංශු මේ අංශු ඝන වෙලා තමයි පදාර්ථ හැදෙන්නේ. ඒ විදිහට තමයි පෘථුවිය හැදිලා තියෙන්නේ. පෘථුවිය මුලින් මේකේ වතුර මිලියන ගාණක් අවුරුදු මේකේ විශාල කාලයක් මේ පෘථුවිය. ඉතින් බුදුන් වහන්සේත් මේ වගේ පැහැදිලි කිරීමක් කියනවා මේ සංවට්ට ස්ථායි සංවට්ට කල්ප සංවට්ට කල්ප විවට්ට කල්ප විවට්ට ස්ථායි කල්ප ඉතින් මේ විදිහට මේ බුදුන් වහන්සේ දේශනා කරන පෘථුවිය හැදෙන හැටි ඒව පෘථුවේ නැවත සකස් වෙන්න යන කාලේ සංවට්ට කාලේ සංවට්ට ස්ථායි කාලේ ඊට විවට්ට විවට්ට ස්ථායි කාලේ මේක මේ පෘථුවේ නැවත විනාශ වෙන කාලේ ස්ථායි කාලේ කියන්නේ මේක මේක පෘථුවේ හැදිලා තියෙනවා ඊට පස්සේ ආය පෘථුවේ විනාශ වෙන යන කාලයක් ආය විනාශ වෙලක් තියෙනවා එතකොට පෘථුවියක් නැතිව අවකාශයේ තියෙන කාලයකුත් තියෙනවා එතකොට මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන එක. එතකොට විද්‍යාඥයොත් පැහැදිලි කරනවා මේ විදිහටම පෘථුවිය ඊට පස්සේ නැවත සකස් වෙලා නැවත මේ පෘථිවිය තුල ජලය මුලින් ජලය නැහැ. නමුත් මේ පෘථිවිය අර වේගය තුල අර අර මෙතන ගැලැක්සි එකක් ඇති වෙන්නේ පරමාණුක පිපිරීමකින් ඒක නිසා ඇති වෙන වේගය තුල තාමත් ඇත්තටම ඔබ දන්නවා සූර්යා වටේ පෘථිවිය කැරකෙන්නේ යම්කිසි බැඳීමක් තියෙනවා අර වේගයෙන් විසිකුණු වේගයේ තාමත් මේ මේ මේ මේ අපේ ශීරපතේ ඒ වේගය නිසාම තමයි තාමත් අර මේ කැරකීමකට ලක් වෙලා තියෙන්නේ ඒ නිසා සූර්යයත් කැරකෙනවා පෘථුවියත් කැරකෙනවා සූර්යයා වටේ කැරකෙන්නේයි. අයි පිට යන්නේ නැත්තේ. එතකොට මෙන්න මේවා හොඳට දැන් ඇත්තටම බුදු ඇසින් දකින ප්‍රමාණය බැලුවම අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ ඒ කියන දේවලුත් සත්‍ය ඒවත් බොරු වෙන්නේ නැහැ ඒවත් සත්‍ය වෙලා තියෙනවා. ඒක සංවට්ට කාලේ සංවට්ට විවට මේ ස්ථායි කාලේ විවට ස්ථායි මේ පෘථිවිය විනාශ වෙනවා කියන එක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ පෘථිවිය ඇති වෙන කියන එකත් බුදුන් වහන්සේ විනාශයට යනවා කියන එකත් දේශනා කරලා තියෙනවා. මේවා හරි පුදුමත් හිතෙනවානේ බැලුවාම බුදුන් වහන්සේ කරන මේ මෙතන ගොඩාක් කාලය ගැන කතා කරනවා අන්තක්කාම කල්ප. ඉතින් මේවා ඇත්තට අපි සම්මුතිය තුළ දැන් කතා කරන්නේ. ඉතින් මේ අපිට ඕන උනේ මෙන්න මේ කාරණාව පැහැදිලි කරගන්න මේ බීජේ හටගත්තේ කොහොමද හටගන්නේ කොහොමද කියන එක. නමුත් මේකේ තියෙනවා අපිට පේන මේ සබාදාමේ සංසිද්ධිය න්‍යාය ගලාගෙන එනවා. පෘථුවිය මත ජලය හැදෙන ආකාරය වේගය නිසා කැරකීම නිසා ඒ ඒ ඒක නිසා මේ අංශු සංකලනය වෙන හැටි ඒක නිසා ඒ වැස්ස මේ මේ තෙතමනේ සහිත මේ මේවා කුණාටු ඇති වෙලා ඒ දූවිලි කුණාටු මුලින් තියෙන්නේ. පස්සේ මේ පොළොව සිසිල් වෙනවා. මේ වේගය නිසා කැරකැවීම නිසා ටිකෙන් ටික ටිකෙන් ටික රස්නී අර ගින්දර ගුලියක් වගේ තිබුණු පෘථිවිය නැවත ගණී වෙලා ස්පටික වෙලා ඝන වෙලා ඒවා ඊට පස්සේ ඒ ඒ ඒවා නැවත නැවත සිසිල් වීම තුළ මේ වේගය තුළ මේ හැම දෙයක්ම පෙන්වන්නේ. ඇත්තටම මේ වේගය තුළ පෙන්වන්නේ වේගය කියන්නේ ශක්තියම තමයි. තනිකරම ශක්ති කතාවක් තමයි ඇත්තටම මේ පෘථුවිය හටගෙන තියෙනකොටත් ඒ වේගයක් තුළ කැරකැවිලා ඒත් ශක්ති ස්වභාවයක්ම තමයි අපිට පේන්නේ. දැන් ඝන වෙන්නේ ශක්ති ස්වභාවයක්මයි. ඒතකොට ඒක නිසාම තමයි අපි එහෙම කතා කරෙත් මේක ශක්තියක්මයි තියෙන්නේ කියලා. එතකොට ඊට පස්සේ මේක නැවත ඊට පස්සේ මේකේ ජලය හැදෙන හැටි කතා කරන මේව දීර්ඝ පැහැදිලිකම් කරන්න ඕනි තැන්. ඒ වගේම තමයි ඊට පස්සේ මේකේ නැවත ජලය හැදෙලා නැවත ඒකසෛලික ජීවීන් හැදෙන හැටි, බහුසෛලික ජීවීන් හැදෙන හැටි, පදාර්ථ හැදෙන හැටි අර උල්වා වගේ අර මුලින්ම අර ජලයේනේ හටගන්නේ. පස්සේනේ ගොඩබිමට ආක්‍රමණය වෙන්නේ අර මේ උල්වා වගේ ශාක. පසුව ඒවා ඝන ශාක බවට පත් වෙන හැටි. ඊට පස්සේ මේවා බදාලතා වගේ අර එක එක ඒ වර්ග එන හැටි. ඉතින් මේ මේ මේ පැහැදිලි කිරීම පරිණාමයක් පෙන්නනවා. අතරම සබහා දහමක් මේ තියෙන්නේ. මේ සබහා දහමක මේ යන කාලේ සමලට අවුරුදු මිලියන ගණන් මේවට යනවා. පොඩි කාලයක් නෙමෙයි. එහෙම අපි කතා කරන සම්මුතිය තුළ කතා කරනවා විශාල කාලයකට විද්‍යාඥයෙක් පැහැදිලි කිරීමනේ අපි මේ කියන්නේ. ඉතින් ඔවුන්ගේ පැහැදිලි කිරීම ඇත්තටම අපිට සාමාන්‍ය මනසට තේරෙනවා. මේවා මේවා සත්‍ය වෙන බව අපිට දැනෙනවා. මොකද අපි දකිනවා මානව පරිණාමය ගැන ඔබ ඉගෙනගෙන තියෙනවා ඔබ දන්නවා හෝමෝ සේපියන්ස් සේපියස් ඔබ දන්නවා නියන්ඩතාල් මේ මානවකයාගේ පරිණාමය වෙන හැටි. ඔබ දන්නවා මේ සත්තු දෙපැයින් ඉන්න තැනට එන හැටි. මනුස්සයා කියන සතා හැදෙන හැටි හෝමෝ සේපියන්ස් සේපියන්ස් කියන වර්ගය හැදෙන හැටි. දැන් නව නව සොයා ගැනීම නිතරම අලුත් වෙවි යනවා මේ විද්‍යාව කියන භෞතික විද්‍යාව කියන વિષය අංග සම්පූර්ණ විෂයක් නෙමෙයි. නැවත අලුත් වෙවි යන විෂයක්. ඒක නිසා නැවත සොයා ගැනීම තුළ තියෙනවා. ඇත්තනම බුදුන් වහන්සේ නැවත වෙනස් වෙන දෙයක් ගැන කියන්නේ නැහැ. බුදුන් වහන්සේ යමක් ප්‍රකාශ කරයිද ඒ පරම සත්‍ය බවට පත් වෙලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරලා තියෙන දේ අවසානයේ විද්‍යාඥයෝ හොයාගත්ත දෙයක් තමයි පේන්නේ. මුලින් හිතන් හිටියේ ඇත්තටම ගොඩාක් දේවල් ගොඩාක් දේවල් පසු කාලීනව දැන් අද පවා විද්‍යාඥයින්ට සමහරලාට හොයාගන්න සිද්ධ වෙන්නේ බුදුන් වහන්සේ ප්‍රකාශ කරපු දේවල් සත්‍ය වෙන එක තමයි වෙන්නේ. ඔවුන් සොයාගෙන සොයා ගැනීම දිහා බලනකොට නැවතත් ඒව බුදුන් වහන්සේ මේ මේ මේ ලෝක ධාතුව ගැන ගොඩාක් කතා කරන ඒ බුදුන් වහන්සේගෙන් අහනවා නම් යමෙක් ප්‍රශ්න බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් ඒ ඒ විෂය ගොඩක් වෙලාට ගොඩක් අයට ප්‍රති නැහැ, ගෝචර නැහැ. ඒක නිසා තමයි එදා කාලේ මිනිස්සෙන් ගාව තිබුණු අවබෝධය තුළ තමයි ඒ පරාසය තුළ තමයි කතා කරලා තියෙන්නේ. නමුත් බුදුන් වහන්සේගේ ඥාණයට ගොඩාක් ලොකු විශේෂපතයක් අපි දකිනවා තියෙන බව. ඒ පැහැදිලි කිරීම ඒවා ගොඩක් නිර්වද්‍ය ප්‍රකාශ වෙලා තියෙන බවකුත් පේන. ඉතින් පසු කාලීනව පොත් ලියන අය ගොඩක් වෙලාවට මේවට තව ඒ අයගේ අදහස් එකතු වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා බොහොම පරිස්සමින් අපි මේවා දකින්න ඕනි. හැබැයි අද අපි මේ බීජ න්‍යායට එන්නේ මේ බීජ න්‍යාය කොහොමද ගහකින් අර පුංචි කොස්සැටෙන් විශාල වෘක්ෂයක් හැදෙන්නේ කියන තැනට දකිනා වගේමයි ඒකේ තියෙනවා එහෙමනම් මැෂින් එකක් වගේ ක්‍රියාවලියක් පුංචි කොස්සැටේට පොළොවේ පස් වතුර ඒ වගේ මේකේ ජීවගතියක් තියෙනවා නම් අන්න ඒක බුදුන් වහන්සේ මේ සූත්‍රය තුල හොඳට පෙන්නනවා මේකේ ජීවගතියක් තියෙනවා නම් ඒක කුණු වෙලා නැත්තම් කැඩිලා නැත්තම් සාරය තියෙනවා නම් එහි මෙන්න මේ නැවත සකස් වීමේ ස්වභාවය මේ බීජය කියන තියනවා කියන එක. හැබැයි අපිට දැන් මේ උපමාවන් බුදුන් වහන්සේ පෙන්වන්නේ. දැන් උපමේ ගත්තොත් ඊටාම වැදගත්. මෙන්න මේ සත්වයා කොහොමද මිනිස්සයා කොහොමද මෙහෙම ඉපදෙන්නේ? මිනිස්සයා කොහොමද නැවත මෞකුස තුල හටගන්න මේ කලලේ බීජයක් බවට පත් වෙලා මේ කලලේ තුලින් එළියට එන මේ පුංචි මස් කැටිය මේ කැටිය තුල මේ බීජ න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් සබහාදාමේ න්‍යායක් තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේක කවුරුත් කරන එකක් නෙමෙයි. මේ මේ ගසෙන් කොස් ඇටෙන් ගහක් හැදෙන එක සබහාදාමේ අද විද්‍යාඥයොත් මේක හොයාගෙන තියෙන කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ඒ න්‍යාය මෙතන බීජෙත් කියනවා. මව කුස තුල හටගන්න මේ මේ දැන් මේ සත්ව වර්ගයේ ඔබ දකිනවා සතුන් පවා දන්නවා අණ්ඩජ ජලාබුජ ඕපපාතික මේ විදිහට මේ සත්වෙන් උපදින ආකාර පැහැදිලි කරනවා. ඒ වගේම තමයි දැන් මෙතන අපි දකින්නේ බුදුන් වහන්සේ මේ පෙන්නන මේ බීජ පස් ආකාරය දිහා බැලුවහම මහණෙනි මේ බීජය පස් දෙනකේ පංචමානි භික්කවේ බීජ ජානාති. කතමානි පංච මූල බීජං. කන්ද බීජං. එළු බීජං. අග්ග බීජං. බීජ බීජ ඤෙත් පංචමං. ඉමානේ චස්සු භික්කවේ පංච බී පංච බීජාතානි අකණ්ඩානි අපූතිකානි අවතාපතින සාරදායිතීති සුඛ සහිතානි පටවීච නාස ආපෝච නාස අෆිනු ඉමානි භික්ඛවේ පංච බීජානාති උද්ධින් විරුහින් විපුල්ලං අපජ්ජයන්ති එතකොට මූල බීජය ස්කන්ධ බීජය, එළු බීජය, අග්‍ර බීජය, බීජ බීජය. දැන් මේ කියන බීජ පස්සාර්ගයේ ඔබ දකිනවා නේද ස්කන්ධ බීජය කියලා තියෙනවා. මෙන්න මේ කාරණේ තමයි අපි කියන්නේ මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ නැවත සකස් වෙන්න මේ ස්කන්ධ බීජය කියන එක. මේ ස්කන්ධය කියන වචනේ දැන් අපි අර කිව්වා වගේ බුදුන් වහන්සේ අර ඊට පස්සේ දිගින් දිගටම පැහැදිලි කරනවා අර විදියටම ඉමානි චස්සු භික්ඛවේ පංච බීජානි අඛණ්ඩානි අපූතිකානි සාරාදායිති සුඛායිතාති පඨවිච අස්ස අපෝච අස්ස අපීනු ඉමානි පංච බීජානි උද්දින් විරු වේ වේපුල්ලං ආපජ්ජේයන්ති මේ කියන්නේ ජලයේ තියෙනවා නම් පස් තියෙනවා නම් සාරයේ තියෙනවා නම් කුණු වෙලා නැත්තම් ඒකේ ඒ නැවත සකස් වෙන්න හේතු වෙනවා මේ බීජේ. එතකොට මහණෙනි රූපයට පැමිණ සිටුනා කර්ම විඥානේ දැන් බුදුන් වහන්සේ මෙන්න මේ පෙන්නන උපමා උපමේය බැලුවාම දැන් මේ හිතට මේක ගන්නෙ. නැවත නැවත මේ සසරක් ගැන කතා කරන්නේ නැවත උපදින්න හේතු වෙන බීජේ. මහණෙනි රූපයට පැමිණ සිටුනා කර්ම විඥානයේ රූපය අරමුණු කොට රූපේ පිහිට කොට සිටුනේද නන්දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් ඌයේ උර්ධියට විරු විරුඩියට විපුලත්වයට පැමිණේ මහණෙනි වේදනාවට හෝ පැමිණි මහණෙනි සංඥාවට පැමිණි හෝ මහණෙනි සංස්කාරණයට හෝ පැමිණි සිටුනා කර්ම විඥානේ සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේද තෘෂ්ණාවෙන් තෙත් වූයේද වෘද්ධියට විරූඩියට විපුලත්වයට පැමිණේ දැන් මේ බුදුන් වහන්සේ අර ගස්වල බීජ හැදෙන හැටි පොළවට පොළවක් තියෙනවා නම් වතුරක් තියෙනවා නම් හැදෙනවා වගේ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ තියෙනවා කියලා ගන්න තැන තමයි මෙතනත් පේන්නේ. අපිට මේ ධර්මයේ තුල හොඳට ඒක දකින්න ලැබෙනවා මානේ රූපේට. රූපේ පැමිණ සිටුනා. කර්ම විඥානය කියන එක. රූපේ අරමුණු කොට අන්න රූපේ තමයි මෙතන එතකොට ඇත්ත වෙනුවොත් තමයි මේ බීජ සකස් වෙන්නේ. දැන් අපි ධර්මයේ පැහැදිලි කරනකොට හොඳටම පැහැදිලි කරපු කාරණයක් තමයි බාහිර රූපේ ඇත්ත කරගත්තොත් තමයි නැවත සසරක් තියෙන්නේ. ඔබ බාහිර තියෙන දෙයක් උපාදාය රූපයක් විදිහට ඔබ හිතනවා නම් මෙතන මේස තියෙනවා පුටු තියෙනවා දරුවෝ ඉන්නවා ඉර තියෙනවා හඳ තියෙනවා ලෝකයක් හැදුනොත් බාහිර රූපය ඇත්ත වෙලා. බාහිර රූපය ඇත්ත වුණොත් මොකද වෙන්නේ? ඔබේ ඇතුළාන්තයේ දෘෂ්ටියක් උපදිනවා. මෙහෙම දේවල් තියෙනවා. ඒවා හොඳයි එක්ක නරකයි. එහෙනම් ඒකට මං කැමති ආසයි. මේ ආසාව කැමැත්ත අකමැත්ත ඔබව සසර අරන් යනවා. මෙන්න මෙතනයි පණිවිඩය තියෙන්නේ. එතකොට ඔබව සසර අරගෙන යන්නේ ඔබේ තුල උපදින බාහිර රූපේ ඒක තමයි මෙතන තියෙන ලොකුම ලොකුම දේ ඔබ දකින්න ඕනි තැන රූපේ ඇත්ත වුණොත් බාහිර ඔබ දකින ওই බාහිර තියෙනවා කියලා හිතන ශබ්දේ වර්ණේ ගන්ධ රස පහස කියන මෙන්න මේ රූප මේ තමයි රූපේ. එතකොට මේ සියල්ලම රූප. එක බාහිර තියනවා කියලා ගත්තොත් අන්න ඔබට ඇතුලෙන් උපදිනවා ආසාව. තෘෂ්ණාව තණ්හාව උපදිනවා. ඒකයි පටිච්චසමුපාද විහරණය තුලත් ඔබ දකින්න ලැබෙන්නේ ඔබට තින සංගති පස්සෝ කියවට පස්සේ පස්ස කියන්නේ මනසටනේ. බාහිරින් එන අරමුණු නෙමේ ස්පර්ශ වෙන්නේ. එතකොට ඊට පස්සේ වේදනා සංඥා සංකාර එන්නේ. අන්න ස්කන්ධ. ස්කන්ධ පහ ඔබ දන්නවනේ රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් මේක මේ වේදනා විඳීම් හැඳිනීම් දැන ගැනීම. අන්න එතනින් තමයි ඔබ රූපේ ඇත්ත කරගන්නේ. එතකොට මේක හිතින් වෙන්නේ මනෝ විඥානේ. ඇත්තටම ඔබ බාහිර රූපයක් තියෙනවා කියලා හිතන එකයි මේකේ තියෙන ප්‍රශ්නේ ගැටලුව. ඒක සත්‍ය දැකලා මේක කොහොමද හැදෙන්නේ කියන එක දැකලා තමයි ඔබට මේකෙන් මිදෙන්න තියෙන්නේ. අපි මේ සසර දුකෙන් මිදෙන මඟ ගැන කතා කරනවා නම් අපි හැම සූත්‍රකම තියෙන සමීකරණයක්. ඒ සමීකරණය තුලින් අපි නිවන ඉස්මතු කරගන්න ඕනේ. මොකද හැම සූත්‍රයක්ම අවසානයේ බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ වාක්‍ය අවසානයේ කියනවා ජාතිය ශේවිය බඹසර නිමවිය කරණීය කර ඔබ කතකා ඔබ කරණීය කරන ලද පිනිස කළ යුතු අනිකක් නැතයි නිවන පිනිස කළ යුතු සියල්ල කර අවසానයි කියලා. ඒතර හැම සූත්‍රයක්ම අවසානයේදී නිවන පිනිස කළ යුතු සියල්ල අවසానයි කියලා කියන්නේ කොහොමද? ඒ සූත්‍රය තුල නිවන නැත්තම් මේ හැම සූත්‍රයක් තුලම නිවන තියෙනවා. මේ නිවන් මඟ ප්‍රකාශ කරලා තියෙනවා හැම සූත්‍රයකම. බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ නැහැ නිවන අරමුණු නොකර. මේ බීජ හට ගන්න හැටි දක්කලා බුදුන් වහන්සේ පෙන්නලා උපමා කරලා කතා කරන්නේ මේ සිත නැවත සකස් වෙන හැටි. ඒක ඊටාම දකින්න ඕනි තැනක් වටිනා තැනක් රූපේ හැම තැනම බුදුන් වහන්සේ රූපේ පරජානාති රූපේ තමයි අවබෝධ කරන්න කියන්නේ. ඔබ සෝවාන් වෙන්නේ සක්කාය දිට්ඨිය ඔබ ප්‍රහීන කරනවා කියන්නේ ඔය රූපේ අවබෝධ කරනවා කියන එක. ඉතින් ගොඩක් අය ඇත්තටම දැන් දශක කීපයක්ම හිතාගෙන හිටියේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනකොට මේ සක්කාය දෘෂ්ටි කියන්නේ මේ ශරීරය කියලා. නෑ සක්කාය දෘෂ්ටිය කියන්නේ මේ මේ හදා ගන්නවා ස්කන්ධය කියන එක. මේ ස්කන්ධය තමයි දෘෂ්ටිය වෙන්නේ උපාදාය රූපේ. රූපේ තමයි මේ දෘෂ්ටිය. රූපය කියලා ගත්තාම මේ ශරීරෙත් රූපයක්මයි. අපි මේක පටු තැනකින් හිතලා මේ ශරීරයේ මේ ගැන හිතලා එහෙම මේක උපමාවක් විතරයි ශරීරේ. එහෙම සූත්‍රයක් තියෙනවා. හැබැයි ඒක උපමාව. උපමේය තමයි මේ ස්කන්ධේ තමයි රූපය හැදෙන්නේ. උපාදාය රූපය හැදෙන්නේ. බාහිර දෙයක් තියෙනවා කියන එකයි ගන්නෙ. රූපං අත්තතෝ සමනුප්පස්සති. ඒක එහෙමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඔබ දැක්කා සෝ අත්තා කියන සූත්‍රය අපි දේශනා කරා. එතකොට සෝ අත්තා කියන සූත්‍රය තුල කොහොමද මේ දෙයක් බවට පත් වෙන්නේ කියන එකයි තියෙන්නේ. රූපං අත්තතෝ සමනුප්පස්සති. එතන දව ඒතම් මම ඒසෝ හමස මේසෝ අත්තා. මම මගේ මගේ ආත්මය කියන එකක් හැදෙන්නත් රූපේ තියෙන රූපේ පරිජානාති. රූපේ ඇදුනොත් තමයි එන්නේ. දැන් මේ රූපේ කියවම බාහිර හැම එකම දැන් මේසෙ කියලා හැදුනත් දැන් මේසෙ කියන්නේ රූපයක්. රූපේ කියන්නේ අතර භවයේ දෙයක්. මේක ශරීරය ගත්තත් රූපයක්. එතකොට ශබ්දය ගත්තත් රූපයක්. වර්ණය ගත්තත් රූපයක්. එතකොට ගන්ධ, සුවඳ, රස, පහස හැම එකම රූපේ. ඔක ගොඩාක් අයට තේරෙන්නේ නැති කොටස තමයි මේ ගන්ධේ, පහස, රස, එතකොට ශබ්දේ කියන එක කොහොමද රූපයක් වෙන්නේ? ස්කන්ධය නිසායි. විඳීම් හැඳිනීම් දැනගැනීම තිබ්බොත් එතන එයාට තියෙනවා දෙයක්. shabdේ දෙයක් බවට පත් වෙනවා අபிසංකරෝති කියන තැන රූපං රූපත්තය සංකතං අபிසංකරෝති. අන්න චන්චේතනා සූත්‍රයට එනවා. චේතනා හම්බික්කවේ කම්මම් වදාමි. චේතනා තිබුණොත් කර්මය සකස් වෙනවා. එතකොට මේ හරහා තමයි ඔබට නැවත භවයක් සකස් වෙන්නේ. තාම ගැඹුරුයි. එහෙම ගත්තාම ඔබට ඒක වේගෙ වැඩි. මෙතන මේ සූත්‍රයට අනුගතවම අපි ගියොත් ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනේ මේ රූපේ. බාහිර රූපේ මිදෙන එකයි නිවන් මඟ කියන්නේ. මේ රූපේ කියන්නේ කොහොමද කියලා ඔබ දැක්කොත් ඊට පස්සේ ඔබට මේක මේ මුළු සූත්‍ර පිටකයේ තියෙන ගොඩාක් තැන් ඔබ අධ්‍යයනය කරොත් තමයි ඔබට දකින්න ලැබෙන්නේ මේ සේරම රූපෙටයි ති. සේරම රූපේ. රූපේ කියලා බුදුන් වහන්සේ කතා කරන්නේ ස්කන්ධේ. වේදනා ස්කන්ධ. සංඥා ස්කන්ධ. ඒ කතා කරන්නේ ඒ එතනත් කතා කරන්නේ ඒක තමයි ස්කන්ධ කියන්නේ. කය ගොඩ. ද සක්කාය කියන්නේ ගොඩ වේදනා ගොඩ. සංඥා ගොඩ. සංස්කාර ගොඩ. විඥාන ගොඩ. දෙයක් බවට පත් වෙනවා. එතකොට තමයි ඔබට පේන්නේ රූපය කියන්නේ. එතකොට බාහිර මේ රූපේ ගොඩක්. ඒකයි සත්කාය දෘෂ්ටි කිව්වහම වේදනා ගොඩක් මිදෙන්න තියෙනවා. සංඥා ඒකයි සතර අතිපට්ඨානය තුළ පෙන්වන්නේ වේදනානුපස්සනාව වෙනවම. ඒකයි චිත්තානුපස්සනාව වෙනවම පෙන්වන්නේ. ස්කන්ධා කියන තැන හිතන තරම් සියුම් නෙමේ ගැඹුරුයි. ඒකයි මේකේ දෙයක් බවට පත් වෙන්නේ. ඔබ දුකින් මිදෙනවා නම් ඔබට මේ සියල්ලම අවබෝධ කරන්න තියෙනවා. ඔබ දකින්න ඕනි නුවණක් දකින්න ඕනි. සත්‍ය දකින්න ඕනි. එහෙමනම් වේදනාවත් කයක් වෙනවා. ගොඩක් වෙනවා. ස්කන්ධයක් වෙනවා. එහෙනම් සක්කාය කියන්නේ කාය කියන්නේ වේදනා කාය. ඔබ මේ සූත්‍ර අධ්‍යයනය නොකරන නිසා ඔබ දන්නේ නැහැ. අපි මේ සූත්‍රත් එක ගොඩාක් අධ්‍යයනය කරමින් ගිය නිසා දන්නවා මේ කාය කියන්නේ ගොඩ. එතකොට ඒක වේදනාත් කාය. ඒකයි වේදනානුපස්සනාව තියෙන්නේ. ඔබ වේදනාව පිළිසිත දකින්න නැතුව කවදාවත් සක්කාය දෘෂ්ටි ප්‍රවීණ වෙන්නේ නැහැ. එතකොට ඒක ඊටාම ගැඹුරු කාරණයක්. ඒකත් ඇත්ත. මේක එක තැනකින් එක දෙයක් විතරක් නෙමෙයි වට කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම ගැලපෙනවා. හැම දෙයක්ම ඔබ දකින්න ඕනි. සත්‍ය දකින්න ඕනි. එතකොට ඔබ ආසා කරන එකත් ඒ තෘෂ්ණාව ආසාව ඇති වෙන තැනත් එතනක් තියෙනවා ඇලීමක් ගැටීමක්. ඒතර ඒක ඇති වෙන හැටි රූපයක් බාහිර තියෙනවා කියලා රූපය මේ හැම එකක්ම ගැට කියලා තියෙන්නේ. ඔබ බාහිර මෙන්න මේ රූපයක් තියෙනවා කියලා ගත්තාම. බාහිරට ඇත්ත වුණාම බාහිර දේ බොරුවක් වෙනකොට සියල්ලම නිෂ්ප්‍රභා වෙනවා. ඒ තණ්හාව ආසාව පවා නැති වෙනවා. ඒතර අවිද්‍යාවට විද්‍යාව කියන්නේ ඒ අවිද්‍යාව කියන්නේ මේ සත්‍ය නොදන්නකම. ඉතින් මේ නොදන්නකමට ඔබ සියල්ල අවබෝධය වෙනකොටම සියල්ලෙන් මිදෙනවා. ඉතින් එකටම තමයි මේ සේරම පැහැදිලි වෙන්නේ. අපි දැන් සූත්‍රයේ පෙන්වන තැනට අපි බුදුන් වහන්සේගේ පැහැදිලි කරන සංඝයා වහන්සේට පැහැදිලි කරන තැනට આવොත් මහණෙනි රූපයට පැමිණ සිටුනා කර්ම විඥානේ රූපය ආරමුණු කොට රූපේ පිහිට කොට සිටුනේද නන්දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් ඌයේ වෘද්ධියට විරූඩියට විපුලත්වයට පැමිණේ. ඒ කියන්නේ ඒ රූපේ ආරමුණු කළ රූපේ තියනවා කියලා රූපේ සත්‍ය කරගත්තොත් ඒ රූපේට යාලෙනවා බැඳෙනවා ඒ නන්දි රාගයට එනවා ඒක එතනම තමයි කතා කරන්නේ බුදුන් වහන්සේ කියන්නේ ඒකට කර්ම විඥානය කියලා. රූපය අරමුණු කරනවා. අරමුණු කොට පිහිට ගත්තොත් පතිත වුණොත් කියන තැන ඒ රූපේ පිහිට කොට සිටුනේද නන්දි කියන්නේ කැමැත්ත ඇති වුණොත් සංඛ්‍යාත තෘෂ්ණාව නන්දි රාගයනේ ආසා කරොත් ඒකට ඇලුනොත් තෙත් උයේ වෘද්ධියට විරූඩියට ඒ කියන්නේ ඒක ප්‍රාණවත් භාවයටපත් වුනොත් විපුලත්වයට පැමිණේ රූපය ඇත්ත වුණොත් තමයි ඒක ප්‍රාණාත්භාවයේ විපලත්වයට පණ. දැන් මේ බාහිර දෙයක් රූපේ ඇත්ත වුණොත් ඒ ඒකට පණ පණ දෙනෝ වගේ දෙයක් වෙනවා. ඊට පස්සේ ඒකට ඒකට දැන් මේක අපි මේ රූපේ ඇත්ත වුණොත් ඒ රූපයට එක්ක ඇලෙනවා, කැමති වෙනවා. ආසාවක් ඇති වෙනවා. ඒක හොඳයි කියලා හිතෙනවා. එක්ක නරකයි කියලා හිතෙනවා. ඉතින් ඒක තමයි මේ වචන වලින් තෘෂ්ණාව ඒ නන්දි රාගය කියන වචන වලින් පෙන්වන්නේ. මහණෙනි වේදනාවට හෝ පැමිණේ. ඒ කියන්නේ ඒක විඳින්න. ඒ වේදනාවක් ඒක වේදනාවක් බවට පත් කරගත්තොත් සංඥාවට හෝ පැමිණ මේ ඔක්කොම ස්කන්ධයට අයිති වෙනවනේ රූප වේදනා සංඥා සංකාර ඒ සියල්ලෙන්ම තමයි දෙයක් බවට පත් සංඥාවට හෝ පැමිණ සංස්කරණයට හෝ පැමිණ සංස්කාරණ කාරයට හෝ පැමිණ ඒ සිටිනා කර්ම විඥානය සකස් කරගනි එතකොට ඒ කියන්නේ එයා කර්ම විඥානේ වචී සංකාර මනෝ සංකාර කාය සංකාර නැවත හේතු වෙනවා මේ මේක තමයි නැවත නැවත මේ උපදින්න හේතු වෙන බීජය සකස් වෙන හැටි තමයි බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ. නැවත ඔබ උපදින්න මේ මොහොතේ ඔබ මේ මේක සකස් වෙන හැටි. ඔබ බාහිර දෙයක් ඇත්ත කරගෙන ඔබ දැන් දරුවා කියලා ගත්තොත් මේසෙ කියලා ගත්තොත් ඕනම දෙයක්, gedara ඕනම දෙයක්. ඔබ ඔබේ කරගත්ත ඔබේ රූපේ පව බාලා ගත්තොත් ඔබ නැවත උපදින්න හේතු ඒකයි මේ පැහැදිලි කිරීම. කර්ම විඥාණයට හේතු වෙනවා කියනකොටම ඔබට පේනවා එහෙමනම් කර්ම රැස් වෙනවා එතකොට. කර්ම රැස් කරනවා වචී කර්ම, මනෝ කර්ම, කාය කර්ම රැස් වෙනවා. ඒ අර ඇලෙන ගැටෙන ඒ දෙයක් කරගත්තොත් ඒ දෙයට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. එහෙම වුණොත් ඒකත් එක කර්ම රැස් වෙනවා. එහෙම වුණොත් ඒක ඔහුට තව ටිකක් ඒක ගියොත් වේදනා වේදනත් සංකතං අපි සංකරෝති අපි සංස්කරණය කරනවා කියන්නේ මේක ප්‍රපංච කරනවා කියන්නේ නැවත නැවත ඒ ගැන මතක් කරන චේතනා සකස් කරොත් මොකද වෙන්නේ? සංචේතනා සූත්‍ර වල පැහැදිලි කරනවා. අபிසංකරණයකට ලක් වෙනවා. පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනිඤ්ඤාபிසංකාර ඝනට මේක ඝන වෙනවා සිතුවිල්ල. දරුවා ඉන්නවමයි. කඩ නැති වෙන්නේ නැහැ එතකොට. එතකොට මේ මේවා සේරම මම ඉන්නවමයි. මේ මම මේ ඉන්නේ. මේ මන් තමයි කරන්නේ. මේ මං හොඳ දක්ෂ කෙනෙක්. අපරාධනේ මම මැරෙන්නේ එතකොට නේද? එහෙමනේ හිතෙන්නේ ඊට පස්සේ. එයාම යාව හදාගෙන එයාටම යාව නැති කරගන්න බැරුව ඉන්නවා. එයා කොහොමත් විපරිණාම වෙනවා. එයාට ඉන්න බෑ. එහෙම ඉන්න කෙනෙක් නෑ ලෝකේ. ඒක බොරුවක්. ඒ බොරුවට එයා රැවටුනොත් මොකද වෙන්නේ? එයා රැවටීම තුල දුක ඇති කරනවා. අන්න දුකට හේතුව සමුදේ දෙයක් බාහිර හම්බවීම. ඉතින් ඒක තමයි දුක. දුක ආර්ය සත්‍ය දකින්නේ ආර්යවරු දකින්න දුක ඒක. ස්කන්ධ දුක්ඛ. හිතේ හැදෙන්නේ දුක. එළියේ නෙමෙයි. හිතේ තමයි දෙයක් අල්ලගෙන ඉන්නේ. ඒක ස්කන්ධ දුක්ඛ කියන්නේ. ඒතර ඒක ආර්යවරු දකින්න දුක. ආර්ය කියන්නේ මේ ස්කන්ධය දකිනවා කියන එක. එතනයි නාම රූප දකිනවා කියන එකයි ඔක්කොම එකමයි. ඒ ආර්ය. ඒතර ආර්ය දුක්ඛ කියන්නේ ඒ ආර්යවරු දකින්නේ මේ එළියේ මේ දරුවා මැරෙන එකක් නෙමෙයි. ඒ දරුවෙක් ඉන්නවා කියලා හිතේ හදාගත් එකයි දුකට හේතුව. ඒකයි සමුදේ. අන්න දුක්ඛ සමුදය. අන්න සමුදය ආර්ය සත්‍ය. දරුවා ඉන්නවා කියලා හදාගත් එකයි සමුදය හටගත්තත් ඒක සමුදය. එහෙමනම් ඒක දුකට හේතු වෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය සමුදය හටගත්තා. දැන් Nirodheට එන්නේ කොහොමද? එයා දකින්න ඕනි ඇත්ත. එහෙම දෙයක් නැති බව. ඒක එයා හිතින් හදාගත්ත දෙයක් බව. දැන් බාහිර මේස කියන එක ඒක හිතින් හදාගන්න දෙයක්. බාහිර තියෙන අතර මහ භූත. ඒක ගිනි කුරක් ගැහුවොත් ඒක කොම එකයි. නැත්තර නැති වෙලා යනවා. බාහිරයම ඒවා නැහැ. අපි හිතේ තමයි හඩතල වලට මේක මේසේ මේක පුටුව මේක කියනවා වගේ මේ දරුවා මේ මේ මම මේ නැන්දා මේ අම්මා මේ තාත්තා ඔය හදා ගන්නවා. මේ මගේ ගෙදර මේ තියෙන මගේවා මේවා මේවා. එතකොට ඔබට ගහව හදාගෙන තියෙන ඔක්කොම දුක් ගොඩක්. එතකොට මොකද වෙන්නේ? ඔබට දුක තමයි උරුම වෙන්නේ. ඇයි? ඔබ දවසක ඔක්කොම අත්හැරලා යන්න එපා මැරෙනවනේ. ඇයි මේකක්වත් ඇත්ත නෙමෙයිනේ පවතින ඒවා නෙමෙයිනේ බොරුනේ. දැත්ත කරගෙන ඔබ ඉන්නේ කොහොමද බොරුවක්? ඒක වෙන්නේ ඒ කවදාවත් වෙන්නේ ඔබගේ ওই පොඩි කාලේ තිබුණු රූපේ නෙමෙයි ටිකක් ලොකු වෙනකොට. ඒ රූපේ නෙමෙයි තව ටිකක් ලොකු වෙනකොට. ඒ රූපේ නෙමෙයි වයසට යනකොට. ඔබ දැන් ඒ ආයි පොඩි කාලට යන්න පුළුවන්ද? වෙන්නේ ඇයි ඒකත් ඒ මොහොතේ ඇති නැති වෙවි නැති වෙවි වෙන විපරිණාම වෙන එකක්. තියෙන එකක් නෑ කොහෙවත්. ඔබ සිතින් අල්ල ගන්නවා මේ ඉන්නේ මම කියලා. ඒ අල්ලගත්තොත් ඔබට දුකක් එනවා. ඉතින් ඒක තමයි මේ නිවන් මඟ හොඳින් දකින්න ඕනි තැන. ඒතකොට ප්‍රතිපදාව තමයි ඒ හැම මොහොතෙම සිත දකින්න ඕනි. හැම මොහොතෙම එන එන සිත දකිනවා නම් ඔහුට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ මේ හිතට. ඇයි ඒක ඇත්ත දකින හැම මොහොතෙම. සද්දයක් ආවත් ඒක මගේ හිතින් හැදෙන්නේ. හැඩතලයක් ආවත් ඒක මගේ හිතේ තියෙන්නේ. එළියේ නෙමෙයි. ඒතකොට එයා එළියට යන්නේ. ඒතකොට මොකද රූපේ හැමතිස්සෙම රූපෙට එකතු වෙන්නේ සමුදේ රූපේ එළියෙන් මේස හැදෙන්නේ ඇත්ත වෙන්නේ සංකිතේ නිබ්බිදාය අවබෝධක් ඥාණයෙන් මිදෙන්නේ යා. එතකොට මොකද සිත ඇතුලේ යා ඇත්ත ලෝකේ ජීවත් වෙනවා. එතකොට මොකද සේරම හිතේ හදාගෙන ඉන්න බවයි යට දැනෙන්නේ. ඒ කෙනා මොකද ඒ කෙනාට දුක ඇති වෙන්නේ එළිය දරුවා නැතුණා කියන දුක එන්නේ නැහැ එතකොට. එතකොට එයාට මරණයක් එන්නේ නැහැ. මොකද මේ මරණ කෙනෙක් නැහැ. හැම මොහොතෙම මේක ඇති වෙයි නැති වෙයි යන එකයා හිත ඇති වෙයි නැති වෙන විදිහ දකින්න කෙනාට කොහෙන්ද මරණය? ඒක වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ බීජ සූත්‍රය තුළ ඔබ දකින්න ඕනි බුදුන් වහන්සේමයි මේ උපමාව උපමේය දකින්න ඕනි. එතකොට මේ දෙයක් තිබ්බොත් ඒකට ආසාව තෘෂ්ණාව ඇති වෙන්නේ. ඉතින් ඒක අතර බුදුන් වහන්සේම පෙන්නනවා මේ කාය කියනකොට මේක වේදනා කාය, සංඥා කාය, සංස්කාර කාය කියනම පෙන්නනවා. එතකොට මේ සියල්ලම කායක්මයි. ඒ සක්කාය දෘෂ්ටි කියන්නේ ඒ සියල්ලම දෘෂ්ටියක්. තියෙනවා කියලා ගන්න දෘෂ්ටිය. ඇත්තට මේ දෘෂ්ටිය නිසා තමයි සත්වයා දුකෙන් ඉන්නේ. දුකට වැටෙන හේතු වෙන්නේ. ඉතින් ඒ ඒවා තියෙනවා ප්‍රාණයක් තියෙනවා පණ තියෙනවා වෘද්ධියක් තියෙනවා මේ වචන තමයි බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ මෙතන මේ අපි සිංහල පරිවර්තනයේ කියවේ නමුත් ඒකේ පාලියෙන් බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ රූපපයං වික්කවේ විඥානං තිට්ඨමාන තිට්ඨේය රූපාරමණ රූපපටිත්තං රූප රූප මේ රූපේට මේ අර මේ විඥානේ බැසගත්තොත් කියන එකත් මෙතන රූපාරම්මන රූපපතිත්තං ඒක පතිත වුණොත් නන්දුපසේ නම්බුසේ නන්දුපසේච්චනං උද්ධින් විරූහහින් විපුලහං අපජේය වේදනානුපායං වා භික්ඛවේ විඥානං සංයූපං ඒ සංඥා විඥාන භික්ඛවේ සංඛාර සංඛාරුපායං භික්ඛවේ විඥානං තිට්ඨමානං තිටේය සංඛාර රවණං සංඛාර පතිට්ඨං තදුපසේ සේචනං බුද්ධින් විරුවයින් විපුලං ආපජ්ජය යෝ භික්ඛවේ එවං වේදේය අබ්බම් දැන් ඊගා කොටසදී බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි යමෙක් මම රූපය හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාරයන් හැර කර්ම විඥානයාගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උප්පතිය හෝ වැඩිම හෝ නැගීම හෝ පැතිරීම හෝ පනවන්නෙමි කියානම් තෙල කරුණ විද්‍යාමාන නොවේ. එතන බුදුන් වහන්සේම කියනවා මහණෙනි යමෙක් රූපයේ හැර වේදනා ද රූපයේ හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාර හැර විඥානයගේ දැන් රූප වේදනා සංඥා සංකාර නැතුව විඥානය පනවන්නේ විඥානයගේ ඊම හෝ යම විඥානය දැන් උපදින්නේ විඥානයනේ මේ බැස ගන්න දැන් මේ වචනේම මෙතන පෙන්නනවා විඥානයන්ගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උප්පත්තිය හෝ වැඩිම හෝ නැගීම හෝ පැතිරීම හෝ එහෙම විද්‍යාමාන නොවේ කියනවා. එතකොට මේ කතාව හොඳටම පැහැදිලි වෙනවා. මේ රූප වේදනා සංඥා සංඛාර තමයි හේතු වෙන්නේ නැවත විඥානය සකස් වෙන්නේ. එතකොට ඒකම තමයි කර්ම විඥානයක් විදිහට මේක නැවත සකස් වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒ කර්ම තමයි මේකට පෙන්වන්නේ කර්ම විඥානය කියන වචනයෙන්ම පෙන්වනවා. සංස්කාරයන් හැර කර්ම විඥානයන්ගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උප්පත්තිය හෝ වැඩිම හෝ නැගීම හෝ පැතිරීම හෝ පනවන්නේමි යයි කියනම් තෙල කරුණ විද්‍යාමාන නොයි. ඒ කරුණ එතකොට සත්‍ය වෙන්නේ නැහැ. එතකොට අපිට හොඳටම දැන් තේරෙනවා බුදුන් වහන්සේ මේ කය කියලා කතා කරන්නේ මේකේ වටිනාම මේ ධර්මයේ තුල තැන තමයි රූපේ රූපේ කියලා කියන්නේ. එතකොට බුදුන් වහන්සේ ඔය ආයතන 6ට මෙනේවට රූපේ කියලා පෙන්වන්නේ. ඒත් එක්කම ඔබ දකින්න ඕනි තැන තමයි රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ඒ ඒ සේරම රූප. ඒ රූපේ සත්‍ය කරගත්තොත් ඔබ ඒ සද්දේට සත්‍ය කරගත්තොත් ඔය හැඩතලයේ සත්‍ය කරගත්තොත් ඔය බාහිර දෙයක් හම්බ වෙනවා. එතකොට ඔබ ඒක පිනවනවා. නන්දි රාගය ඇති වෙනවා. එහෙම වුණොත් ඔබට සසරක් කොහොමත් එනවා. ඒකට හේතුව නන්දි රාගය ඇති වෙන වේදනා කාය ඇති වෙනවා. සංඥා කාය ඇති වෙනවා. ඒ කියන්නේ මේ වේදනාවම තමයි ඊගාවට ඔබට සංඥාවම තමයි ඒ වේදනා සංඥා ඒ විඳින එක හඳුනන්නේ සංඥා වෙන්නේ. ඒ සංඥාව තමයි විඥානේ හටගන්න හේතු වෙන්නේ. සංස්කාර කරනවා කියන්නේ නැවත නැවත සකස් වෙනවා. එතකොට මේ සංඥාව ලොකු දෙයක් මෙතන තියෙනවා. ඔබ දැන් පොඩි කාලේ ඔබට අම්මා කියලා අර කිව්ව නිසා රූපෙට ඔබ ගැට ගැහුවා. ගැට ගහලා ඔබට අම්මා කෙනෙක් හම්බුණා. ඊට පස්සේ ඔබ ලොකු වෙනකොට ඔබට අර අර හැඩතලේ එනකොටම ඔබ මේ අම්මා කියලා හිතින් හද එනවා ටක් ගාලා. නැත්තම් කවුරු හරි අම්මා කියන නම කියනකොට ඔබ මතක් වෙන්නේ අර රූපේ. ඇයි ඒක ගැට ගැහුවේ අතන සංඥාවෙන්. පුංචි දරුවාට පළවෙනි පාරට දිනු සංඥාව තමයි මේ දිගටම එන්නේ. ද අද ඔබ අලුත් දෙයකට රූපයක් එනකොට නාමයක් දුන්නොත් ඒක ගැට ගැහෙනවා. හිත ඇතුලේ. ඒතකොට ඒක සිතක් බවටපත් වෙනවා. ඒතකොට ඒක තමයි ඊගාවයකට හේතු වෙන්නේ. ওই විදිහට ගැට ගැහි යනවා දිගටම. ඒකයි අන්තෝ ජටා බහි ජටා ජටා හි ජටිතා පදාතං තං කුච්චම ගෝතෝ මි කෝයි වයි විදටේ ජටා කියලා කියන්නේ. මහණෙනි අතුලත් අවුල් පිටතත් අවුල්. ස්වාමීනි අතුලත් අවුල් පිටතත් අවුල් මේ ප්‍රජාව අවුලෙන් අවුලට ගැට ගැහිලා ඉන්නේ. ඒක තමයි මේ කතාව සසර හැදෙන එක. එතකොට නැවත උපදින්න චුති උප්පත්තියකට එන්න හේතු වෙන්නේ මෙන්න මේ තියනවා කියලා ගත් සිත. මේ සිත. මේක නැති වුණොත් සත්‍ය දැක්කොත් මේක බොරුවක් බව දැක්කොත් මායාව වඳුනගත්තොත් මේකෙන් මිදුනොත් මේ භවයේ අන්තිම භවයත් පළවෙනි භවයත් මේකම වෙනවා. නැවත උප්පත්තියක් එන්නේ නැහැ. කොහොමද ඒ කෙනා නැවත සකස් වුණත් උපදින්නේ මෙන්න මේ සිත්පාය ඇතුවයි බොස්සග්ග පරිණාම නිවනින් සැනසීම ලැබෙනවා. ඒ කෙනාගේ සංඥා සුකුම වෙනවා ඝන වෙන්නේ නැහැ. ඇයි බාහිර දේවල් ඇත්ත වුණොත් තමයි ඝන වෙන්නේ. එහෙම වුණොත් අර සංඛාර ගොඩ නැගෙනවා. කර්ම සකස් වෙනවා. දැන් මේ සත්‍ය දකින්න කෙනා කොහොමද සෝවාන් වෙනවා? සෝවාන් මාර්ගඥාණයෙන් තමයි සත්‍ය දකින්නේ. කොහොමත් මේ සත්‍ය දකිනකොටම සෝවාන් වෙනවා. සත්‍ය දකින මග ප්‍රතිපදාවට ආවා කියන්නේ ඒ කෙනා ඒ කෙනා මේ දර්ශන සමාපත්තියටපත් වෙලානේ. දැන් මේ ටික අතර හැමෝටම ඇහෙන්නේ එක්කෙනෙකුට හරි ඇහුනොත් ඒ කෙනා ඒක ඇත්තද කියලා නිකන් හරි හිතුවොත් හරි සෝවන් මාර්ග ඥාණයට එනවනේ. ඇත්ත කතාව සෝවන් මාර්ග ඥාණයට එනවා. ඊට පස්සේ එයා ඒක ඇත්ත කරගන්න නිකන් හරි හිතින් බලබල ගියොත් ගිය ගමන් මාර්ගාන්ත සීලයෙන් එතන තියෙන ප්‍රතිපදාවට එනවනේ. එයා ප්‍රතිපදාව කියන්නේ වෙන දෙයක් නෑ. ඔක බොක බලන්න යනවා ජීවිතේට ගලපලා ඇත්තද කියලා. බලනකොටම එයාට ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමම එයා එනවනේ කෙලින්ම ඵල ඥානවලට. මාර්ග ඥාණයෙන් ඵල ඥානට බවටපත් වෙනවා. මේ දර්ශන අවබෝධයේ සත්‍ය අවබෝධය තුලයි සත්‍ය ඥානය ඇති හුටයි කෘත්‍ය ඥානය කියලා බුදුන් වහන්සේ අනුපුබ්බ සික්ක අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදාව පිළිවෙලටම දේශනා කරලා තියෙනවා මුලැමැදාග. මනාකොට දේශනා කරපු ධර්මයක් අපිට හම්බෙලා තියෙනවා. මේ හැම තැනින්ම මේවා ගැලපෙනවා. කාටවත් මේවා ගැලපෙන්නේ නැහැ කියලා කියන්න බෑ. දැන් ඔබ මේ භවයේ අවසාන භවයේ බවට පත් වෙනවා. මේකේ අපිට තියෙන වැදගත්කම අද මේ දැන් ගිහින් කරන රස්සාවක්වත් කරන බිස්නස් එකක්වත් මොනාරි කීයක් හරි හොයාගන්න එකක්වත් ගියක් දොරක් ඉඩ කඩක් කඩමක් එකතු කරගන්න එකක්වත් නෙමෙයි. මේකේ තියෙන වැදගත්කම මුළු සසරම ඉවර වෙනවා. නැත්තම් ඔබට පුළුවන් මේ ටික පැත්තකින් ඉඳලා මේ අපිට වැඩ තියෙනවා කියලා මොනවා හරි ඔය තියෙන බඩු මුට්ටු ටිකක් ගොඩ ගහගෙන තව සල්ලි ටිකක් කීයක් හරි ඔය හම්බ වෙන වැඩක් කරගෙන ඔය ජොබ් එකක් ඔය මොනවා හරි කරගෙන නැත්තම් මේ මොහොතත් ඔබට ගත කරන්න පුළුවන් කීයක් හරි හොයාගන්න. <laughs> අර කපුට කුණු කුණු එකතු කරන්නේ කුණු ගොඩවල් වලින්. අන්න ඒ වගේ වැඩක් ඔය ඔබ කරන්නේ ඔය. මේ තරම් වටිනා මුළු සසරම ඔබ දැන් ඔබ දැන් ආයි උපදින්නනේ ඔය කරන්න හදන්නේ. ඔබ දැන් කරන්න හදන්නේ තව මොන හරි කීයක් හරි හොයා ගන්නවා කියන්නේ ආයි උපදින්න යන්නයි හදන්නේ. නමුත් අපි කතා කරන්නේ මුළු සසර බුදුන් වහන්සේ කියනවානේ මහා ඕගයක් කියලා මේ සසර. සාර අසංකේ කල්පලක්ෂ්‍ය පෙරම්පිරුවා කියනවානේ බුදු වෙන්න. ඒ තරම් මහා ගෝර සසරක වැඩි ඕනේ කතා කරන්නේ කොහොමද? කොස අශෝක අධිරාජ්‍යත් නිරේ. එහෙමනේ කතා කරන්නේ. දුගතිය. අර අසදිසි මහා දානේ දීපු අච්චර ලොකු දාන දීපු මල්ලිකා දේවිත් දුගතියි. ඇයි මේ සත්‍ය අවබෝධ කරගන්නේ. දාන දුන්නට වැඩක් වෙන්නේ නැහැ එතකොට. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේ මේ මෙච්චර දාන කොච්චර දුන්නත් එක් ක්ෂණයක් මේ සත්‍ය දකිනවනම් මං මහණෙනි අගය කරන්නේ ඒකයි කියනවා. ඒ ෂණේ දකින්න එක විතරයි අගය කරන්නේ. අර දාන අච්චර දුන්නත් වැඩක් වෙන්නේ. ඇයි ආයි ඉපදෙනවා. ඕකයි තියෙන්නේ කර්මේ. ආයි මේ කර්මය සකස් වෙනවා. ආයි උපදිනවා. ඉතින් දැන් බුදුන් වහන්සේ මේ දැන් තම්බන ලිපේ තම්බන රොටියත් නෙමෙයි බලයි. හිස ගිනි ගත්තාසේ මේක දකින්න වහන්නේ කියලායි කියන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාගෙනුත් අහනවා ඔබ ඔබ කොහොමද ප්‍රතිපදා වඩන්නේ කියලා ඇහුවා. එළියට ගත්ම හුස්ම ඇතුළට ගන්න කලින් තමන්ගේ ආවුස අවසාන වෙන්න පුළුවන් ඊට කලින් මේක අවබෝධ කරගන්න ඕනි කියන තරම් උනන්දුවකින් කියනවා කරන්නේ. ඒ තරම් භික්ෂුන් වහන්සේලා මේකේ දකිනවා මේක අපිට අවශ්‍යයි කරගන්න කියලා. අවබෝධ කරගන්න. සාදු සාදු මහණෙනි එහෙම ඒ ඒක අනුමෝදන් වෙන බුදුන් වහන්සේ. එමයි වියුත්තේ කියලා. මේ මොහොතේ මැරෙන්න කලින් මේක අවබෝධ කරගන්න ඕනි කියන එක. මේ දුගතිය පේනනවා දෙව්දත් නිරේ පැහැණේවා කතා කරනවා. බුදුන් වහන්සේගේ දන්නවනේ සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා ළඟින්ම හිටියත් නිවන් දැක්කේ නෑ. ඇයි කර්මයේ තියෙන බලපෑම භයානකකම. මේ කර්මය හරි භයානකයි. සමහර විට අපිට මේ මොහොතේ දැන් මේක කියනකොටත් කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. ආ මේක හරිද දන්නේ මේ බොරුද දන්නේ වැරදිද දන්නේ. ඒ තමයි මායя. බුදුහාමුදුරුවෝ මායя හැමතිස්සෙම පෙන්වන්නේ යමෙක් නිවනට නිවනට අනිත් යම්සි බාධා වෙන තැනක් තියෙනවනේ ඒක නිවන වහන නීවරණ. ඒ මායя. ඒ මොහොතේ සිත ඇතුලෙන් උපදිනවා නම් අරක ඒ නිවනට යම් කිසි එන සිතුවිල්ල වැහෙනවා නම් ඒක ආත්ම තණ්හාවෙන් එන්නේ. මොකද ආත්ම තණ්හාව කියන්නේ මේ සිත කැමති නෑ සිත මේක අවබෝධ කරනවාට. සිත ඇතුළෙම ඉන්නේ ස්ථිර කියන හැඟීමෙන් සිත උපදින්නේ. නමුත් සබහාදහමේ තියෙන අනිත්‍ය. අනිත්‍ය තමයි ද සිත කැමති නෑ අනිත්‍ය ගැන කතා කරන්නේ. ඒකට හේතුව සිත හටගන්නේ නිට්ටය කියන සිතුවිල්ලේ. ඔබට සිතක් උපදින්නේ තියෙනවා කියන මේ මේ සංඥාවෙන්. ඒ සංඥාවෙන් තමයි සිත උපදින්නේ. දැන් මේක ඇත කියන සංඥාවෙන් තමයි සිත සකස් වෙන්නේ. දැන් මායя කියන්නේ ඔක නැත කියන සංඥාව එන්නේ මායяගේ. දැන් ඇත කියන සංඥාව බිඳෙනකොටම මායя පෙන්නනවා. හැමතිස්සෙම මායя එන්නේ. ඒකට හේතුව ඇත කියන සංඥාව බිඳුනොත් මෙයා නැවත උපදින්නේ නැහැ. ඒක නිසා ඇත කියන සංඥාව මේක ඇත කියන සංඥාව බින්දිනවට මායя කැමති නැහැ. ඒ කියන්නේ හිතමයි කැමති නැත්තේ. මායя කියන්නේ වෙන කවුරුත් නෙමෙයි හිතමයි. මායя කියලා බුදුන් වහන්සේ මේ අපි මේ ධර්මයේ තුලනේ ඉන්නේ. ඒතකොට ධර්මයෙන් පිට අපිට කතා වැඩක් නැහැනේ. අපිට වැඩක් නැහැ ධර්මයෙන් පිට ඔය එක එක ඒවා කියවකට අපිට වැඩක් නැහැ. අපි මේ ධර්මයේ තුල දකිනවා මායя. බුදුන් වහන්සේ ගයා ශීර්ෂයේ බුද්ධත්වයේ ලැබුවේ මේ කොහෙවත් ගිහිලා යුද්ධ කළා නෙමෙයිනේ. තුන් ලෝකෙම ජයගත්තේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය ජයගත්තේ කොහෙවත් ගිහලා යුද්ධ කළා නෙමෙයි. අර ඒ හිටපු ගයා ශීර්ෂයමයි. එහෙමනම් හිත ඇතුලේ යුද්ධ කළා තියෙන්නේ. හිත ඇතුලේ තමන්ගේ හිතත් එක්ක තමයි මේ සටන තියෙන්නේ. අද අපිත් කරන්නේ අපි මේ හිත ඇතුලේ සටනක්. ඔබ කරන්නේත් ඔබේ හිත ඇතුලේ සත්‍ය දකින්න ඕන සටනක්. ඒකට හේතුව තමයි මේ සිත සකස් වෙන්නේ තණ්හාවෙන්. තණ්හාව කියන්නේ තියෙනවා කියන සිත. ඒක කැමති නෑ නැහැ කියන සිතට. මේක ඇත්ත ලෝකේ කතාව කිසිවක් පවතින්නේ ඔය සත්‍ය වහගෙන තමයි අපි ජීවත් අපි ලෝකයේ ඇත්තක් තියෙනවා සියල්ල අනිත්‍යයි කියලා අන්න ඒක වහගෙන පාටි දානවා එක එක ඒවා කරනවා හැම මොහොතෙම අපි ජොලියේ ඉන්න බලනවා. ඒකට හේතුව තමයි අරක වහන්න. අපි හැම මොහොතෙම අලුත් දේවල් ගන්න සතුටු වෙන්නේ, සල්ලි හොයන්නේ, සැප හොයන්නේ. ඔය සල්ලි වලින් වෙන දෙයක් කරන්නේ නැහනේ ඔබ. සල්ලි තියෙනවා කියන සැපයක් මේ ඔබට දැනෙන්නේ හැම මොහොතේම. එතකොට ඒ සැපේ තියෙනවා කියන එක. නමුත් ඒක තියෙන එකක් නෙවෙයි නැති වෙන එකක් නේ. ඒකම බොරුවක්නේ. බොරුවකින් කොහොමද ඇත්තක් හම්බ වෙන්නේ? කවදාවත් හම්බ වෙන්නේ ඒක වෙන්න ඔබ ඔබම දන්නවා මේ තා පොළවේ යමක්ද බිහි වුණේ නැති වෙලා තියෙන්නේ. මේ මහ පොළවත් දිරනකොට මේකවත් නැතිකොට මේ හුළඟවත් තියෙන්නේ නැතිකොට ඒක විදිහට බුදුන් වහන්සේ ඒව හොඳට දේශනා කරනවා. ඒ වාත සූත්‍රයේම එකක් පෙන්වුව හොඳට දේශනා කරනවා. හුලඟවත් තියෙන්නේ නැතිකොට මොකක්වත්ම තියෙන්නේ නැතිකොට පොළොවත් තියෙන්නේ ඉරවත් තියෙන්නේ නැතිකොට හඳවත් තියෙන්නේ නැතිකොට මොකක්වත්ම නැතිකොට හිත තියේද කියලා අහනවා. ඒකක් තියෙන්නේ. හැම මොහොතම මේක නැති වෙන ස්වභාවය තියෙනවා. නමුත් ඒක වහගෙන තමයි අපි තියෙනවා කියලා තමයි ඉන්නේ. අපි ඔය අවුරුදු 50ක් හරි ගැට ගහගෙන තමයි ඉන්නේ. තියෙනවා කියලා. නමුත් එහෙම එකක් ලෝකේ නැහැ. ඔය සත්‍යෙට මූණ දෙන්න හයිය හිතක් අපිට නැහැ. අන්න ඒක නිසා අපි ඒකට බයයි. ඒ නිසා අපිට මරණ බය තියෙනවා. ඒක නිසා අපි ඒව නැතුණාම අඬනවා. කඳුළු වෙනවා. ওই සොඩ්ඩක් හරි තියෙනකොට පොඩි දෙයක් හරි තියෙන දෙයක් නැතුණත් දුක වෙනවා. හැයි තියනවා කියලා ගත්ත එකක් නැති වෙලා. තියනවා කියලා දෙයක්වත් නැත්තම් නැති වෙන්න දෙයක්වත් නැහැ. එතකොට ධර්මය අවබෝධ වෙනවා. එතකොට පරම සත්‍ය අවබෝධ වෙනවා. දැන් අපි කතා කරේ චුති උප්පත්තියට හේතුව. බීජ සූත්‍රය තුල පෙන්වන්නේ බුදුන් වහන්සේ නැවත උප්පත්තියට හේතුව. දැන් උප්පත්තියට හේතුව තමයි මේ දෙයක් තියෙනවා කියලා ගත්ත සිත. මහණෙනි, ඉදින් රූප පිළිබඳ රාගය මහනහට ප්‍රහීන රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණු සිඳෙයි. කර්ම විඥාණයගේ පිහිටීමක් නොවේ. මහණෙනි ඉඳින් මහණහට වේදනා ධාතුව පිළිබඳ මහණෙනි ඉඳින් මහණහට සංඥා ධාතුව පිළිබඳ මහණෙනි ඉඳින් මහණහට සංස්කාර ධාතුව පිළිබඳ මහණෙනි ඉඳින් මහණහට විඥාන ධාතුව පිළිබඳ රාගය ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණු සිඳේ කර්මය විඥානයාගේ පිහිටීමක් නොවේ නොපිහිටි ඒ විඥානය විරූඩියට නොපෙනේ. ප්‍රතිසන්දිය අபிසංස්කරණය නොකට මිදුනේ වෙයි. දැන් මේ විඥානේ අපපටිත්‍ිත විඥානේ බැසගන්නේ කොහෙවත් බාහිර රූපයකට. සත්‍ය දකින කෙනාගේ හිත බාහිරට යන්නේ ඒ කෙනා මේ ලෝකේ කිසිම දෙයක් ඒ කෙනාට තියෙනවා කියන හැඟීම නැති වෙනවා. බාහිර කිසි දෙයක් නැතිකොට තමන්ගේ කියලා රූපෙත් නැතිකොට කෙනෙකුත් නැතකොට මැරෙන්න කෙනෙකුත් නැතිකොට ඔහු අමරණීය වෙනවා. ඔහුට ඒ ෂණේ සිත ඇති වෙන නැති වෙන දේ පමණයි දකින්නේ. ඒ සිත හට ගන්නව නැති වෙන දේ දකින්න එකයි උද්‍යව්‍ය ඥානය කියන්නේ. අන්නේ කෙනාට මාර්ගය උපදිනවා. මාර්ගය කියන්නේ මේ සිත මිදෙනව දකින්න මාර්ගය. ඒකයි ප්‍රතිපදාව. ආර්ය මේ සිත බාහිර රූපයෙන් මිදෙනකොටම ආර්ය භූමියට එනවා. ඒ කෙනා නාම රූප ගැට ගැහෙන්නේ නැති වෙනවා. සිත හට ගන්න නැති වෙනවා. සිත අවබෝධඥාණයෙන් මිදෙනවා. සිත හටගත්තත් ඒ රාග දේශ මොහ හටගන්නේ නැහැ. කෙලෙස් හටගන්නේ නැහැ. රූපේ පරජානාති සත්‍ය දකින්න කෙනා රූපයෙන් මිදෙනවා. ඒ කෙනාට ත්‍ුති උප්පත්තියකට යන විඥානයක් බැසගන්නේ නැහැ. ඒ කෙනා මරණ මොහොතේවත් තියෙනවා කියලා ලෝකයක් ගැන හිතන්නෙත් නැහැ. ඒ කෙනාට ඒ ශක්තිය එනර්ජි එක විඥාන ශක්තිය ශුන්‍ය වෙලා යනවා. නැවත සකස් වෙන්න හේතු නැහැ. අන්නේ කෙනා සසරින් මිදෙනවා, දුකෙන් මිදෙනවා. තෙලුත් ඉවර නම්, තිරත් ඉවර නම් පහන නිවි ගියේ කියන තැනට එනවා. නිවන් දකින්නවා. ඒ කෙනා නිවන් දකින්නේ මරලා නෙමෙයි, මරනකොට නෙමෙයි. ඒ කෙනා නිවන් දකින්නේ ජීවත් වෙන මේ මොහොතෙමයි. එතනයි ඒකේ තියෙන විශේෂය. දැන් ඔබ මේ මොහොතේ මේ අවබෝධඥාණයටපත් වුණොත් ඔබ මෙතනින් එහාට සාන්ත සුවයටපත් වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදත් සබ්බ සංකාර සමතෝ කියන තැනට. ඒ සාන්ත ප්‍රණීත නිවන මැරිලා නෙමේ මේ මොහොතේ ඔබ ඒ සුද්ධාත්මය කියන තැනට එනවා. සුද්ධ සිතට ප්‍රභාස්වරන් සිතට එනවා. මෙතනිනුයි ඔබ සුගතියට යන්නේ. මෙතනිනුයි ඔබ සුගතියටපත් වෙන්නේ නිවන් දකින්නේ නිවන් දකින මග මේ සිත තුළ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක හැමදේම මේ අමරණීයත්වය තුළ තියෙනවා ඔබ හිතනවා නම් ඔබේ සම්මුතිය තුළ අපි ඒ කතා කරේ දිව්‍ය ලෝක මැරලා යන එකක් කියලා ඔබට මේ මොහොතේ ඒක තියෙනවා නම් විතරයි වෙන්නේ මේ මොහොතේ සුගති පරායන බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ තුල නිවන් මඟ පමණමයි ඒ තුල අතුරු ඵලයක් තමයි ඔය සිතේ එතන සකස් වෙනවා. අමුතුවෙන් ඔබට මේ දාන දීලා දිව්‍ය ලෝක යන කතාව අනිත් ආගම් වලින් ඇවිල්ලා තියෙන්නේ. එහෙම එකක් මේ ධර්මයේ තුල අපි දකින්නේ ධර්මයේ තුල සුගති පරායන වෙනකොටම ඔබ දිව්‍ය ලෝකයටත් යනවා. මේ තුල තියෙන වොස්සග්ග පරිණාම නිවනට නැමුණක් කොට පවතින සුගති පරායනයක් විතරයි. වෙන කතාවක් නැහැ. ඇත්තම කතාව තමයි මේ බෞද්ධයා සැබෑ බෞද්ධයා භවය පතන්නේ භව නිරෝධෝ බෞද්ධෝ. එහෙනම් භවය කියන්නේ එළිය දෙයක් හට ගන්න එක. පුටුව කියන එක හටගත්තොත් එතන භවය ඇති වෙනව නැති වෙනව. රූපේ හටගත්තොත් එතන භවය. පතිත වුණොත් විඥානය. එතකොට භව නිරෝධයක් වෙනවා නම් භවයෙන් මිදෙනවා නම් ඔහු තමයි ඔහු සුගති පරායන වෙන්නේ. එතකොට ඔබ කොහොමද භවය පතන්නේ? තව ආයිමත් ගිහිලා කොහේ ලෝකයක උපදින්න දිවි ලෝකයක් ගැන එහෙම එළිය තියනවා කියලා හිතාගෙන යන්න හදන. ඒක මායාව බොරුවක්. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. එහෙම එකක් එළියේ කවදාවත් බෑ හොයන්න හම්බ වෙන්නෙත් නෑ. එහෙමනම් මේ යන රොකට් ගිහිලා වෙලහට ඒ ලෝක හිල් කරගෙන. ඒව තනිකර ඔබගේ සිතේ තියෙන මායාවේ කොටසක් විතරයි. මේ සිත තුළින් සියල්ලම දකින කෙනා ඉර තියෙන්නෙත් මේ සිතේ හඳ තියෙන්නෙත් මේ සිතේ සිත ඇතුලේ සියලුම ලෝකෙ තියෙන බුදුන් වහන්සේ තුන් ලෝකෙම පනවන්නේ සිත තුලිනුයි ඒ නිසා 31 ලෝක ධාතුවම තියෙන්නේ හිතේ සිත කය හටගෙන තියෙන සංස්කාර ලෝකයක් ඒකයි සංස්කාර ලෝකයේ දැකලා ඒකෙන් මිදුනොත් ඒ කෙනා සුගති පරායනයි නැවත මරුණත් බය වෙන්න දෙයක් නැහැ. සකස් වෙන්නේ අර සිත තියෙන සංඥාව සුකුම වෙච්ච නිසා මේ රළුසා ලෝකෙක නෙමෙයි. සුකුම තනක. සුගති පරායන. ඔබ කරන්න ඕනි එකම එක දෙයයි. ඔබ නොබියව ඔබ කිසිම බියක් නැතුව නිවන් මාර්ගට ප්‍රවේශ වෙන්න. ඔබ ඒකාන්ත වශයෙන්ම සුගති පරායනයි. මේ මොහොතේම ඔබ ඒක දකින්න අත්විඳිනවා. මැරලා නෙමෙයි. ඒ මොහොතේම ඔබට ඒක දකින්න ඔබ ඒ මොහොතේම දිව්‍ය ලෝකේ තමයි ඉන්නේ. ඒ මොහොතේම ඔබට දිව්‍ය ස්වභාවය දකින්න පුළුවන් සිත තුළින්. මරණකොට දකින්න එක අහන්න දෙයක් නෙමෙයි එතකොට. ඇයි ඒ? එතකොට ඔබ නිවන් දැක්කේ නැතත් ඉන්නේ සුගතියේ. කඩන්න එක තැනකින්. සිත ඇතුලේ තියෙන මායා බොරුව කඩන්න, දෘෂ්ටිය, විද්‍යාව කඩන්න. එතකොට ඔබ එනවා අවිද්‍යාවට. අවිද්‍යාවෙන් මිදින විද්‍යා ආලෝකෝ කියන තැනට එනවා. චක්කුං උදපාදි ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි ප්‍රඥා උදපාදි මෙතනයි නිවන තියෙන්නේ. එතනින් තමයි ඔබ මේ ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන ඒ ප්‍රඥාවන්තයාමයි නිවන දකින්නේ. ප්‍රඥාව කියන්නේ සිතේ අනිත්‍ය දකින්න කෙනා ප්‍රඥාවන්තයා. ඉතින් මේ බුදුන් වහන්සේ මේ ප්‍රායෝගික ධර්මයක් දේශනා කරන්නේ. සාන්දිටික අකාලික ඒයිපස්සික ධර්මයක් දේශනා කරන්නේ. මරණින් මත්තේ ලබන දෙයක් නෙමෙයි. ඇත්තටම ඔබ බැලුවට පස්සේ මොකද වෙන්නේ කියලා ඔබ දන්නේ ඇත්තටම ඔබ දන්නේ නැහැ නේ බැලුවට පස්සේ මොකද වෙන්නේ ඔය මිනිස්සු එක එක නිකන් බොරුට ඔය කියවන ටිකක් විතරයිනේ තියෙන්නේ. ඔබ දැකලත් නැහැ, දන්නෙත් නැති දෙයක් ඔබ හිතා නිකන් බොරුවට නිකන් ඔබ නිකන් රැවටිලා ඉන්න එකක් විතරයි තියෙන්නේ. මැජික් එකක් වගේ හරි. නමුත් මේකේ මැජික් නෑ මේ ධර්මයේ තුල සාන්දිටික ප්‍රත්‍යක්ෂ ධර්මයක්. කිසිම මැජික් එකක් මේ ධර්මයේ තුල නෑ. අපි ඔබට ඉරිදිත් පෙන්වන්න අපි සියල්ලම මේ ධර්මයේ තුල පෙන්වන්න සිත තුලින්. ඒක මැජික් එකක්වත් නෑ. එක මැජික් එකක්වත් විඥාවක්වත් මේකේ නෑ. මේකේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් මේ දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැති ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කළා නෑ. ඒකයි සාන්දිට්ඨිකෝ කියන්නේ Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන. ඒපස්සෙකෝ එන්න හැමෝම ඇවිල්ලා බලන්න කියලා බුදුන් වහන්සේ සිංහනාදයක් කරනවා. ඔබට ප්‍රත්‍යක්ෂණ විතරක් ගන්න නැත්නම් අත්හරින්න කියලා බුදුන් වහන්සේ කියන්නේ. කිසිම කෙනෙකුට කියන්නේ මේ ආගම ආගමක් කියලාවත් ආගමක් විදිහට බලද ගන්න කියලාවත් කියන්නේ බුදුන් වහන්සේ මේ ලෝකේ තියෙන සත්‍ය දේශනා කරනවා. ඒක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. කිසි කෙනෙක් මොනවත් ඒ ආගම් මාරු කරන්න එහෙම බුදුන් වහන්සේ ඒවා කියන්නේ නැහැ කාටවත්. මේ හැම ආගමකම දැන් නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ මේ ඒ බෞද්ධ එහෙම නැහැ. භවයෙන් මිදෙන තැන බෞද්ධ කියන වචනේ තියෙනවා. එච්චරයි උතන තියෙන්නේ. මේගලන් ආගමක් හදාගත්ත එකයි දැන් තියෙන ගැටලුව. දැන් ඒක නිසා ඔවුන්ට ධර්මය හම්බ වෙලා නැහැ. මේ ලෝකේ පරම සත්‍ය එකමයි. ඉන්හා සත්‍යක් ලෝකේ නැහැ. සබා දහම පමණයි ලෝකේ තියෙන පරම සත්‍යය. මේ සබා දහමේ න්‍යාය මුළු ලෝකෙටම එකයි. ඒ අනිත්‍යයි. අනාත්මයි. ස්ථිර නිට්ටයයි කියන හැඟීම තමයි මුලාව. එහෙම දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. දැන් ඔබ ධර්මයේ අපි පැහැදිලි කරපු කාරණා ටික ඔබට දැන් වැටහිමක් තියෙනවා. ඉතින් මහණෙනි ඉදින් රූප ධාතුව පිළිබඳ රාගයේ මහානහට ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳේ. කර්ම විඥානයගේ පිහිටීමක් නොවේ. මහණෙනි ඉඳින් මහානාට වේදනා ධාතුව පිළිබඳ මහණෙනි ඉඳින් මහානාට සංඥා ධාතුව පිළිබඳ සංඛාර ධාතුව පිළිබඳ ඉඳින් විඥාන ධාතුව පිළිබඳ රාගය ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහේණයෙන් අරමුණු සිඳේ කර්ම විඥානයගේ නැවත පිළිසෙද ගැනීමක් පිහිටීමක් නොවේයි අන්න නිවන දැන් ඔබට බුද්ධ වචනයෙන්ම මේ කාරණය අපිට පැහැදිලි වෙනවා. නොපිහිටි ඒ විඥානයේ විරූඩියට නොපෙමිණේ නැවත සකස් වීමක් ප්‍රාණවත් වෙන්නේ ප්‍රතිසන්දිය අபிසංස්කරණය නොකට මිදුනේ වෙයි. අபிසංස්කරණයක් වෙන්නේ නැහැ. නැවත ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. උපත්යක් නැහැ. විමුක්ත හේයින් ඒ කියන්නේ මිදුණු හේයින් ස්ථිත වෙයි. ස්ථිත හේයින් සන්තුෂ්ඨ වෙයි. සන්තුෂ්ඨ හේයින් ත්‍රස්ත නොවේයි. ත්‍රස්ත නොවන්නේ තමා කෙරෙහිම පිරිණිවෙයි. අන්න පිරිණිවන් පානවා. ජාතිය ශේවිය බඹසර වැස නිමය. කරණීය කරන ලද තෙර අනුපාදා නිර්වාණය පිණිස කළ යුතු අනිකක් නැතයි නිවනින් දනි. මේ සූත්‍රයේම ඇතිනේ නිවන් දකින්න. ඔබට ඒක මෙන් දැනෙන්නේ නැද්ද? මේ ටික ඇති නිවන් දකින්න. ඔය 84000ක් ඕනේ ඔබ මේ සූත්‍රය හොඳින් තුන් හතර පාරක් බලන්න. ඒ විදිහට ඔබ දැකලා සත්‍ය විදිහට ඔබ ඊට පස්සේ සිත ඇතුලෙන් දකින්න උත්සාහ කරා. එනේන අරමුණ දකිමින් මිදෙන්න. අපි අර කියනවා අපි මේ ඉදිරිපත් කරපු දේශනා මාලාව ඔබ පිළිවෙලකට අහගෙන එනවනම් ඔබ නියත වශයෙන්ම මේ ආත්මෙදිම සෝවාන් වෙලා නිවන් දකිනවා. අපි ඒකට අප අපි කරන දේ අපිට අවබෝධයි ප්‍රත්‍යක්ෂයි ඔබට ඒක ඒකාන්තයෙන්ම මේක ඔබ නොකරන්නේ ඔබට තියෙන අකුසලේ නිසා ඔබට යම් කුසල ශක්තියක් පිනක් තියෙනවා ඔබ මේ අපි ඉදිරිපත් කරන දේ අපි කියන නිසා නෙමේ කළ බලන්න. දකින්න නුවණ අපි පෙන්නනවා ඇස අරිනවා ඔබේ. ඔබේ ඇස් අපි ඇරලා අපි ලෝකයේ ඇත්ත පෙන්නනවා. දෘෂ්ටි සියල්ල අපි අපි අයින් කරනවා. ඔබ නිවන් දකිනවා. ඒක ඒකාන්තයි. ඔබට ඒ දේ වෙනවා. ඔබ නිවන් දැකිනවා විතරක් නෙමෙයි ඔබ සෝවාන් වෙලා මේ ජීවිතේ ඊටාම අනිත් අයට වැඩිය පුන්සඳක් වගේ ඔබේ කටයුතු සිද්ධ වෙනවා. nekataru රැසින් කියනවනේ එක පුන්සඳින් දිලිසේ ලොව ඝන අඳුරු nekataru රැසින් එලෙසට නොම වේය දුරු ඔබ කොච්චර මේ සසර සාර අසංකීය කොච්චර කල්ප ලක්ෂයක් ඉපදි ඉපදි මැරුණත් පළක් නැහැ. මේ සත්‍ය එක ෂණයක් ඔබ අවබෝධ කරගත්තොත් ඇති. පුන් සඳක් වගේ ඔබ මේ මොහොතේ අවබෝධ කරත් ඔබ ඊගා මොහොතේ ඉඳන් බැබලෙනවා. ඔබේ සිත ප්‍රභාස්වර වෙනවා. ඔබ සාන්ත ප්‍රනීත සුවයක් අත්විඳිනවා. ඒ මේ ලෝකේ තියෙන අමරණීය සුවේ ඒක මේ ලෞකික පටු බොලද බඩු මුට්ටු වලින් හොයන මේ නියම් පොඩි චූන් එකක් නෙමෙයි. ඒක ලෞතුරු සුවේ. සදාතනික සුවේ. ඒක ඔබට හිමි. නැත්තම් මේ චුට්ට ඔබට ඇහෙන්නේ නැහැ. උත්සාහ කරන්න, හිතට හාරිය ගන්න, වීරය ගන්න. සමහර විට ඔබ රැකියාවේ පොඩි වැටුපකට මේ මොහොතේ දඟලනවා ඇති. සමහර විට පොඩි කීයක් හරි ඔය කරන ගනුදෙනුවකින් බිස්නස් එකකින් ඔබ මුදලක් උපයන්න සමහරට ඔබට දැන් දඟලනවා ඇති. සමහරට ඔබට හිතෙනවා ඇති මේවට වෙලා නැහැ මට ඒක කරන්න ඕනි කියලා. නමුත් ඔබ මහා සසරට විසඳුම දෙන්නද වෙලාව නැත්තේ ඔය චුට්ටි ඔය බොළඳ දෙදට වෙලාව තියෙන්නේ. ඔබේ එක බත් පිටක් අත්හරින්න. එක වේලක් බඩකින්නේ ඉන්න. මේ ධර්මයේ පොඩ්ඩක් බලන්න. මේ ඔබේ සසරට කරන ඉල්ලීමක්. ඔබේ සසරට ඔබ කරන යුතුයකමක්. ආයි කවදා මනුස්සාත්මයක් ලැබෙයිද ඔබට කියන්නත් බෑ. බුදු කෙනෙක්ම කියනවා හැර එය මහා දුර්ලභෝ කියලා දුර්ලභම් manussත්තානං කියනවා වගේ ඔබේ සත්‍ය දකින්න. බුදුන් වහන්සේට එකපාරක් ඔබ වන්දනා කරනවා නම් බුදුන් වහන්සේගේ වචනේ පිළිගන්න. දුර්ලභම් manussත්තානං. එහෙමනම් අපි අද අපිට ඉදිරිපත් කරන සූත්‍රය අපි පැහැදිලි කරලා දැන් ඔබට ඒක ගැන යම්සිය අවබෝධයක් තියෙන්න ඕනි. බුදුන් වහන්සේ කියන වචන වලින්ම මේ වචන ටික මනාකොට මේ pāli හොඳට දන්න කෙනෙක් කියනවා නම් තමයි වඩා හොඳ. ඉතින් අපි භික්ෂුන් වහන්සේ නමක් මේ සූත්‍රයේ ඇහිලා හරි පොඩ්ඩක් අතට අරගෙන කිව්වොත් හරි මං හිතනවා ගොඩක් හොඳයි. විශේෂයෙන් මේ අවබෝධය ඇතුව කතා කරොත් ගොඩාක් වටිනවා. එයා නිවනටමපත් වෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට අපි අපි බොහොම අදක්ෂයි මේ pāli භාෂාවට. නමුත් අපිට පුළුවන් විදිහට අපි ඒක ඔබට ඉදිරිපත් කරනවා. ඔබේ යම්කිසි දෝෂයක් තිබ්බොත් ඒකට ගැටෙන්න යන්න එපා. ඒක බොහොම සානුකම්පිතව දකින්න. මොකද අපේ උත්සාහ කරේ නිවන් දකින්න, සසරින් මිදෙන්න. අපිට ඕනුනේ නෑ තව විශේෂක දක්ෂයෙක් වෙන්න. අපිට කිසිම එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් ඔබ බොහොම මේ ඔබ දකින්න ඕනි කරුණාවෙන් මේ කාරණේ. ඉතින් බුදුන් වහන්සේගේ වචනයක් පොඩ්ඩක් කියන්න ඕනිකමක් තියෙනවා. ඒක නිසා අපි එතනට එමු. රූප ධාතුයය චේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. රාගස්ස පහානා වොජ්ජතාරාමාණං පතිට්ඨා විඥානස්ස න හෝති. වේදනා ධාතුයා චේ භික්ඛවේ භික්ඛුනෝ අපේ සංඥා ධාතුය චේ බික්කුවේ බික්කවේ බික්කුනෝ පේ සංඛාරා ධාතුය චේ බික්කවේ බික්කුනෝ පේ විඥාන ධාතුය චේ බික්කවේ බික්කුනෝ රාගෝ පහීනෝ හෝති රාගස්ස පහනා වජ්ජි ජච්ඡත්තාරාමණං පටිට්ඨා විඥානස්ස න හෝති තද පතිත්තං විඥානං අවිරූහං අනබිසංකච්ච විමුක්තං විමුක්ත මුත්තා තිතං තිත්තත්ත සන්තුස්සිතං සන්තුස්සිතානා න පරිත්තස්සති අපරිත්තසං අපච්චත්තං චේත පරිනිබ්බායති කීනා ජාති වූසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. හේ අන්තිම වාක්‍ය තමයි බඹසර වැස නිමවන ලදී. කරණීය කත කරන ලදී. තෙල අනුපාදාය පරිනිර්වාණය පිණිස ජාතිය ශේවිය තමා කෙරෙහිම පිරිනිවෙයි. අනුපාදාය පරිනිර්වාණය පිණිස කළ යුතු අන් කිසිසේ නැතැයි නුවණින් දනී. ඒ උතුමන් රහත් භාවයට පත්වන ගති. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බීජ සූත්‍රයේ මජ්ජිම පඤ්ඤාසකේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක 15 වෙනි කොටසේ මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ උපාදාන ස්කන්ධයේ හැදෙන ආකාරය මනාකොට පැහැදිලි කරලා තියෙනවා. මේ සූත්‍ර දකින්න ලැබෙනවා හැම හැම මාතෘකාවක්